හොඳයි අදත් ප්‍රශ්න කීපයක් තියෙන බව සඳහන් වුණා. ඉතින් මම ආරාධනා කරනවා ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන ලෙසට. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි ඊයේ රාත්‍රී භාවනා කළා. ආලෝකයේ දෙස පමණක් බලා සිටියා. ආලෝකය ක්‍රමයෙන් අඩු වුණා. මද එලියක් පමණක් තිබුණා. කොන්දේ වේදනාවක්, බෙල්ලේ කැක්කුමක්, දනහිස සිට පාදේ පතුලට වේදනාවක් ඇති වුණා. පාදයේ විනුඹ ළඟද වේදනා දැනුණා. කකුල් දෙක පොළවට තද වෙලා වගේ දැනුණා. අද භාවනාවේදී විවිධ ආලෝක ධාරා ආවා. ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටියා. අදත් කොන්දේ වේදනාව ඇති වුණා. ඉදිරියට භාවනා කරන්නේ කෙසේද කියා උපදෙස් ලබා දෙන ලෙස ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. නැවත භාවනා කළ ආලෝකයේ දෙස බලා සිටින විට කොන්දේ වේදනාව තරමක් අදින් එනවා දැනුණා. සක්මන් භාවනාව. තවම සිත විසිරෙනවා. ගොරෝසු සියුම් තද ගතිය, කකුල ඔසවන විට සීතල ගතිය ආදිය පෙරට වඩා දැනෙනවා. තවමත් සක්මනට සිත එකඟ නැහැ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? හොඳයි. දැන් ඇත්තටම මේ ආලෝකය දිහා හොඳට නිරීක්ෂණය කරන්න ඕනේ. හොඳට يعني හිත තැම්පත් වුනහම يعني ආනාපාන සතිය ඔස්සේ යනවා. එතකොට වේදනාවක් විදියට දැනෙන්නෙත් නැහැ. වෙනත් සිතේ ලොකු අරමුණක් එන්නෙත් නැහැ. ඊළඟට ආනාපානය සංසිඳිලා ඊළඟට ඔන්න ආලෝකය ඇවිල්ලා හොඳට තමන්ගේ ඉදිරියේ තියෙනවා. අන්නේ වෙලාවට තමයි හොඳට මේ ආලෝකය දිහා බලලා ඒ ඔස්සේ යන්න පුළුවන්. එහෙම නැතුව අර ආලෝකය නිකන් එනවා යනවා තාම ඊළඟට තාම ඒක එහෙම නැත්තම් එහෙම කනේ. හොඳයි. එතකොට ඒක නිකන් දඟලනවාද නිකන් එහාට මෙහාට ආයි යනවා එනවා වගේ ස්වභාවයද නැත්නම් ඉස්සරහා මූණ ඉස්සරහා ඉලනි මූණ ඉස්සරහා කියන්නේ බලන්න පුළුවන් සාමාන්‍ය ඉස්සරහා කියලා නතර වෙලා තියෙනවද? ඒක බලන්න ඉන්නකොට අඩු වුණා. මේ සාමාන්‍යයෙන් බලනකොට ආලෝකයේ නිකන් කේන්ද්‍රය වගේ මැද ප්‍රදේශයට තමයි අවධානය යොමු කරන්න ඕනේ. නිකන් පැත්තෙන් වගේ බලන්න එපා. හොඳට නිකන් ටිකක් ඉතින් ඕක ඕකට දැන් අහුවෙලා එනකොට මේ ටිකක් වෙලාව යනවා. මේ කියන්නේ එච්චර මේ ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද දැන් අපි මෙතෙක් හුරු වෙලා තියෙන්නේ ආනාපානය කියන චංචල අරමුණක තමයි සතිය පවත්වන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් මේ අවස්ථාවේදී ඒ එහිබඳු චංචල අරමුණක් නැතුව නිකන් ඔහේ තියෙන නිකන් නැවතිලා තියෙන ඔහේ තියෙන නිශ්චල අරමුණක් තමයි දැන් ඊළඟට යන්නේ. ඒක හරිට වඩා සියුම්. දැන් එතකොට ඒ ඒ අරමුණේ සතිය පවත්වන්න නම් කලින් තිබුණාට වඩා සියුම් සතියක් අවශ්‍යයි. ඒ නිසා පොඩ්ඩක් ඉතින් තාම උත්සාහයෙන් යන්න ටික ටික ටික හිත හොඳට සතිමත් සතිය දියුණු වෙනකොට ගාන්ට يعني තාම අර වේදනාහර වලට හර මේ හිත යන්නේ මේකේ තාම හොඳට හිත සතිය කියන්නේ මේ මේ තුල තාම හොඳට හිත නිකන් පට්ටල් වෙනවා කියන්නේ. මේක ගානට මූණට මුල්ලා ඉඳ ගන්න තාම අහු වෙලා නැහැ. තාම මෙයාත් එක්ක ගනුදෙනුව සාර්ථක වෙලා නැහැ. පොඩ්ඩක් ඉතින් උත්සාහවත් වෙන්න. කියන්නේ බලද්දී නිකන් ඒකේ මැද ප්‍රදේශය බලන්න. ආයි නිකන් කොහෙද කියලා බලන්න නැතුව නිකන් අනිත් එක හුඟාක් ළඟට එනකන් ඉන්නත් එපා, හුඟාක් ඈතට යනකන් ඉන්නත් එපා. අපි නිකන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හරියට නිකන් ඒකෙන් එනවා වගේ ඊළඟට ඒකට යනවා වගේ හරියට ආස්වාස ක්‍රියාවලියත් එක්ක ඒක නිකන් සමපාත වෙලා වගේ තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී ස්වාභාවිකවම ඒක දිහා බැලෙනවා නම් ඒ තරමට හොඳයි. එතකොට එයා ඒ දිහා බලාගෙන ඉන්න බොහොම සැහැල්ලු හිතකින් සතුටු සිතකින් බලාගෙන ඉන්නවා. එතකොට අන්න ඒ තුල හොඳට හිත নিমগ্ন වුණා නම් ඒ තුල හොඳට හිත සමාධි වුණා නම් එකඟ වුණා නම් අන්න වේදනාවන් ආහාර මෙහි දැනෙන්න يعني දැනෙන්න තියෙන හැකියාව අඩුයි. දැන් ආනාපානෙ හොඳට කරගෙන යනකොට ආනාපානයේ තුල හිත එකඟුනහම මේවා ගැන අවධානයක් නැහැනේ. කියන්නේ කොන් දෙකක් උන් හර මෙහි කියන්නේ තියෙනවා වෙන්න පුළුවන් නමුත් අවධානය යන්නේ නැහැ මොකද මේ තුල හොඳට ආනාපානය තුල බැසගෙන තියෙන්නේ. ඒ දේම මේකටත් වෙන්න ඕනේ. එකම ක්‍රමේ තියෙන්නේ අපි ආනාපානයේ තුල එකඟ වුණා වගේම මේකටත් එකඟ වෙන්න ඕනේ. පොඩ්ඩක් කරලා බලන්න වැඩේ හරියයි. හතර පෙරත් කරලා හතර තැන වේදනාව තමයි ආවේ. ඔව් ඒක තමයි. ආලෝකයෙන් මැද්ද චූටි බිඳුවක් වගේ පිවුණා. ආලෝකයෙන්. කමන්නේ ඒක ඕන්නම් ඉතින් ඕන්නම් පොඩ්ඩක් ආයි ආනාපාන සතියටම යන්න. ඒ කියන්නේ මෙතෙන්ට යන තාම ඉක්මන් වැඩි වගේ. පොඩ්ඩක් එතෙන්ට යන්න කලින් ආනාපානයේම තව ටිකක් ඉන්න. ආනාපානයෙන් හොඳට ඉත එකඟ වෙද්දි අන්න වේදනාව සංසිඳෙයි. මොකද ආනාපානේ තාම ඒ කියන්නේ ආනාපානේ Tamanට පුරුදුයිනේ. ඒ අරමුණ Tamanට පුරුදුයි. ඒකේ තව ටිකක් ඉන්න. ආයි වේදනාව වෙනවා නම් ආයි ආනාපානෙටම යන්න. ගිහිල්ලා ඔන්න ආනාපානයේ හොඳට හිත එකඟ වුණාට පස්සේ ආයි අරක බලන්න. ඒ වගේ පොඩ්ඩක් අර උපක්‍රමශීලී වෙන්න වෙනවා මේ මොකද තාම මේ සියුම් අරමුණ එක ඉන්න තාම හිත සූදානම් නැහැ. සතිය මදිකමක් තියෙනවා. ඒක හැදිලා එයි මෙච්චර බය වෙන්න දෙයක් නැහැ. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන සතිය මූලික අරමුණ ලෙස වඩමි. ඊට පසු ටික වේලාවකින් හුස්ම සංසිඳන අතර සිත කයට යොමු කරමි. කය නැතිව යන යයි. නමුත් චංචල හා කම්පන ඇතිවන විට ඒවා දිහා බලාගෙන නිරීක්ෂණය කරමි. සමහර විට දැඩි කම්පන කය තුල ඇතිවන බව දැනේ. ඉන්පසු මෙම කම්පන නැති වී ක්‍රමයෙන් වේදනාවක් අත්විඳිමි. සැප වේදනාවක් අත්විඳිමි. මේ වේදනාව දෙස උපේක්ෂාවෙන් බලා සිටිමි. එවිට සිතේ සිතුවිලි නැත. කය සැහැල්ලුයි, සුවදායකය. අවට පරිසරය සමග ගැටීමක් නැත. මෙසේ සෑහෙන වේලාවක සිටිය හැක. මේ පිළිබඳ පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. විශේෂයෙන් ඉතින් ඇත්තටම විශේෂ පහදා දීමක් අවශ්‍ය නැහැ. හිතේ එකඟ බවක් දැන් හැදිලා තියෙනවා. හිතේ සමාහිත බවක් සමාධි ස්වභාවයක් හැදිලා තියෙනවා. ඒක තව තව කරන්න. දැන් විශේෂ ලොකු අරමුණක් නැත්තම් ටිකක් විවේකීව ඉන්න දෙන්න වරදක් නැහැ. ආයෙත් යම් වේදනාවක් මතුවෙනවා නම් ඒක නිරීක්ෂණය කරන්න. ඒක නිරීක්ෂණය කළා ඒ ඒ හරහා ඔන්න ආයෙත් හිත සංසිඳෙනවා එහෙම නැත්නම් වේදනාව සමනය වෙනවා ආයෙත් නිස්කලංකව ඉන්නවා ආයෙත් වේදනාවක් එනවා ඒක දිහා බලන් ඉන්නවා ඒක නිරීක්ෂණය කරනවා ඒක ඔන්න සමනය වෙනවා ආයෙත් නිස්කලංකව ඉන්නවා ඉතින් ඒක ටිකක් කල් පුරුදු කරන්න ඕනේ කාගෙද කියලාත් ඕනනම් මට අහන්න පුළුවන් කාගෙද ප්‍රශ්නේ හරි කමන්නේ එතකොට මේක තව ප්‍රගුණ කරන්න ඒ කියන්නේ ප්‍රගුණ කිරීම හරහා දැන් මේකේ අර දැන් වේදනාවට කලින් බලන්න හැකියාවක් තිබුණ නැත්නම් අපි තුමු ටිකක් කියන්නේ වේදනාවක් කියන්නේ දුක්ඛ වේදනාවක් එනවනම් දැවෙන බවක් රිදෙන ගතියක් එනවනම් ඒත් අපි ඉස්සරට තිබුණේ මේක එහෙම මධ්‍යස්තව නිරීක්ෂණය කරගන්න හැකියාව නැහැ. දැන් අපි සතිය දිනු කළා ඔන්න එකඟ බවක් එක්ක ඔන්න නිරීක්ෂණය කරද්දී අපිට ඒකත් එක්ක ඉන්න පුළුවන් හැකියාවක් ගොඩනගෙන්න ඕනේ. ඒකට අපි තාම සූදානම් නැත්නම් ඔන්න මූල කර්මස්ථානේ ඇසුරු කරන්න ඕනේ. ඉතින් මට තේරෙන විදිහට දැන් නම් කියන්නේ වේදනාව බොහොම මධ්‍යස්තව නිරීක්ෂණය කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. තවදුරටත් ওই විදිහට යන්න කිසි මේ තව ඕක සෑහෙන කෙරුණාට පස්සේ ඊළඟට අපි බලමු එතකොට මේ නැවත ඉතින් කතා කරන්න වෙනවා. හොඳයි. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම කලකපටන් ආනාපාන සතිය පුහුණු කරමි. ආස්වාස ප්‍රස්වාස හොඳින් වෙන් කරගත හැකිය. ආස්වාසේ හා ප්‍රස්වාසේ මුල මැද අගද වෙන්කර බැලීමට තරමක හැකියාවක් ඇත. ආස්වාස ප්‍රස්වාස යනුවෙන් හිතනව වෙනුවට දැනෙනවා යන්න හිතීම වඩා සුදුසු බව ස්වාමින් වහන්සේ දේශනා කළා. මට තිබෙන ප්‍රශ්නය නාසිකාග්‍රයේ හුස්ම වැදෙන තැන බලාගෙන දැනෙනවා හිතීමද එහෙම නැතිනම් ආස්වාසය දැනෙනවා ප්‍රාස්වාසය දැනෙනවා යයි සිතීමද නිවැරදි ක්‍රමේ අනුකම්පාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. තවද ආස්වාස ප්‍රාස්වාස සියුම්ව දැනෙන විට ඒ දෙස බලන අතර වෙනත් අරමුණුද විටින් විට සිතට එයි. ඒවා ආභව සිතට දැනෙන විට ඒ ගැන උපේක්ෂාවෙන් බලා නැවත මුල් භාවනා අරමුණට පැමිණිය හැක. සමහර අවස්ථාවල පිටස්තර අරමුණු පැමිණියද ආස්වාස ප්‍රස්වාස සිතේ නිහඬව ඇති බව හැඟේ. නිවරදිව භාවනා වඩන අන්දම පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. හොඳයි මේ ඇත්තරම මෙනෙහි කිරීමේදී ඒ කියන්නේ කොයි විදිහට මෙනෙහි කරත් ඉතින් ඒක මෙනෙහි කිරීමක් තමයි. ඉතින් දැන් අර අපි මුලින් ඔන්න ආස්වාස ප්‍රාස්වාස ආස්වාස ප්‍රාස්වාස කියා මෙනෙහි කරනවා වෙනුවට ඉතින් දැන් දෙකේ විශේෂත්වයක් නැතුව දැනෙනවා දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරලා තියෙනවා. නමුත් ඒක වෙනුවටත් ඕනනම් ඒ වචනය දැන් අත්තරලම දාන්න තියෙන්නේ. වචනේ දැන් අවශ්‍යම නැහැ. ඒ වෙනුවට දැන් බලන්න මේ මෙනෙහි කිරීමකින් තොරවම ආස්වාස ප්‍රසආසය වෙන්න ඉඩ හැරලා බොහොම ස්වාභාවිකව තැම්පත් වෙච්ච නිකන් සංසිඳිච්ච ආස්වාස ප්‍රසආසය වෙන්න ඉඩ හැරලා නමුත් තාම Taman දන්නවා දැන් මේ වෙන්නේ ආස්වාසය කියලා දැනුවත් භවයේ ඉන්න. ඊළඟට ඔන්න දැන් වෙන්නේ ප්‍රාස්වාසය. ඒ ප්‍රාස්වාසයේ බව දැනගෙන ඉන්න. ඒ බව දැනගන්න නමුත් වචනයෙන් කියන්න අවශ්‍ය නැහැ. වචනයෙන් කියන්නේ කටින් කියනවත් නෙමෙයි. ඇත්තටම මනසින් හිතන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට දැනුවත් බව ඇති දැනුවත්ව ඉන්නවා. දැනෙනවා කියලා කියන්නත් අවශ්‍ය නැහැ. එච්චරට ඒ අපිට මේ කියන ටික ටික යනකොට යනකොට මේ විතර්ක සමනය වීමක් මේ භවනාව හරහා වෙනවා. ඉතින් ඒ නිසා කියන්නේ දැන් අතරම කියන්න පුළුවන් මුලින්ම අපි හුඟාක් එක එක කතන්දර ගොත ගොතා යන ඒ ප්‍රපංච සමනය වෙනවා. කියන්නේ හුඟාක් දැන් හිත දොඩමළු වෙලා තියෙන ස්වභාවය ඒව සමනය වෙනවා. ඊට පස්සේ දැන් අපි විතර්කයක් භාවිතා කරනවා දැන් උස්ම ගන්නවා, හෙලනවා, නැත්නම් පිම්බෙනවා, හැකිරෙනවා කියලා අර පොඩි විතර්කයක් පාවිච්චි කරනවා මේක තවදුරටත් එකඟ කරගන්න. ඔන්න එකඟ වුණාට පස්සේ ඒකත් අත්හැරලා දාන්නයි තියෙන්නේ. ඒ නිසා මේ ඒකත් අතහැරලා බලන්න මේ දැනීමත් එක්කම ඉන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මොකක් හරි අන්තිම හරි අහනවද ඒකේ? අනිත් එක මට තේරෙච්ච විදිහට මුකුත් ගැටලුවක් නැහැ. බලා නැවත මුල් භාවනා අරමුණට පැමිණිය හැකියි. සිතවිලි සිතවිලි ආවොත් ඉතින් පොඩ්ඩක් බැලුවට වරදක් නැහැ. ඒකේ තාම අහුවෙන ගතිය තියෙනවා නම්. ඒ කියන්නේ තාම මදි සූදානම. ඒ නිසා ආනාපානය ඔස්සේම යන්න. හැබැයි Tamanට නිකන් තේරෙනවා නම් Tamanගෙත් නිකන් රුචිකත්වයක් තියෙනවා නම් ඔන්න සිතවිලි බලන්න. සංසිඳුණාට පස්සේ දැන් ආනාපානෙ ටිකක් සංසිඳලා තියෙනවා. හැබැයි සිතවිල්ලක් එනවා. Tamanට පොඩි රුචිකත්වයකුත් තියෙනවනේ සිතුවිලි බලන්න. පොඩ්ඩක් බලුවට වරදක් නැහැ. හැබැයි තාම අහුවෙනවා නම් ඒන සිතුවිල්ල මුලින් ඒ තරම් ශක්තිමත් නැහැ. නමුත් අපේ බැලීම හරහා සිතුවිලි ශක්තිමත් වෙනවා අපේ බැලීම හරහා කතා කතන්දරයේ ගෙතෙනවා නම් අපි ඒකට අහු වෙලා නම් ඒ කියන්නේ දැම්ම යන්න එපා. ඒ වෙනුවට ආනාපානෙත් එක්කමයි ඉන්න තියෙන්නේ. හොඳයි. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම සක්මන් භාවනාවේ යෙදෙන විට ලොකු ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි ව්‍යායාමයක් විදියට දෙවරක් තුන්වරක් ගමන් කරනවා. එහිදී සිත සැහැල්ලු වෙනවා. ඒ නිසා ඒ ගමන් කරන ඉරියව්වේදීම වරහන් ඇතුළු ව්‍යායාමයක් ලෙස ගමන්ගත් ඉරියව්ව සක්මන් භාවනාවේ යෙදෙන සුපුරුදු ඉරියව්ව බවට මාරු කරනවා. පොළව ස්පර්ශ වෙනවා දැනුණත් හිත යන්නේ නැහැ. ශබ්දයක් ඇහෙනවා හිත යන්නේ නැහැ. ඒ කියන්නේ ඒක මේ මේ ශබ්දය කියලා පැහැදිලිව හඳුනා ගැනීමක් වෙන්නේ නැහැ. තදබල ශබ්දයක් ඇසුනොත් හිත ඒ වෙත යන විදියක් ආයෙම කලින් තිබුණු සහැල්ලුවට එන විදියක් වරහන් ඇතුලේ සිත එන යන විදිය දැනෙනවා. මම බලාගෙන ඉන්නවා. බලාගෙන ගමන් කරනවා. චේතනාවක් පහළ නොකර සක්මනේ යෙදෙනවා. ඔහේ යනවට යනවා වගේ දැනෙනවා. හැරෙන තැන ලං වෙද්දී නම් චේතනාවක් පහළ කරනවා. ඊට පස්සේ ඒක මගහරවා ගැනීම සඳහා ගමන් කරලා නැවතිලා හැරෙන තැන හැරෙන්න හැරෙන්නේ නැතිව අර්ධ කවාකාරව හැරෙමින් සක්මණේ යෙදුනා. ඊට පස්සේ දෙපාරක් තුන් පාරක් ගමන් කරාට පස්සේ චේතනාවක් පහළ නොවි ඉබේම හැරෙන්නට ගත්තා. මට පුදුම හිතෙනවා ඔහේ ගිහින් මෙහිම හැරිලත් යනවා. මම හැරෙන්න ඕනි කියලා හිතෙන්නේත් නැතිව. සමහර අවස්ථාවල ඔහේ ඉදිරියට යනවා. හැරෙන්නේ නැහැ. මම හැරෙන්න ඕනි කියලා හිතන්නේත් නැහැ. එහෙම ගිහින් බිත්ති අසලට ගියාම තමයි වදී කියලා හැරෙන්නට හිතෙන්නේ. ස්වාමින් වහන්ස මේ තුල වරදක් ඇතිනම් නිවැරදි කර ඉදිරි උපදෙස් ලබා දෙනමින් කරුණාවෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ධර්ම දානමේ වශයෙන් පාරමිතාවක් වේවා. හොඳයි. හැප්පෙන්නේ නැතුව කරන්නයි තියෙන්නේ. <laughs> බය වෙන්න දෙයක් නැහැ. වැඩේ හොඳට වෙලා තියෙනවා. කියන්නේ අර හිත සැහැල්ලුයි. දැන් අරමුණට ඒ තරම් යන්නේ කොච්චර කාලයක් භවනා කරලා තියෙනවද දන්නේ මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? ඔව්. <laughs> එන්නක බලන්න පොඩ්ඩක්. <laughs> ඔව් දැන් <laughs> හොඳයි, තෙරුවන් සරණයි. දැන් එතකොට මේ කියන්නේ සක්මනේ විතරද ඔය தත්ත්වයක් දකින්නේ දැන් ඉඳගෙන කරද්දි මොකද වෙන්නේ? ඉඳගෙන භාවනා කරත් සංඝන් සර් වහන්සේ පිළිද අපි විදියට සිතුවිලි එනකන් එන එනකන් බලන්නේ එන සිතුවිල්ල දිහා බලාගෙන එනවා යනවා දකින්නවා. ඔව්. එතකොට මේ වෙලාවටත් අර සමහර කාල වෙලාවට සද්දයක් ඇහුණාම ඔව්. ඒ සද්දෙත් එක්ක අර මොකද්ද වෙන සිතුවිල්ලක්. සිතුවිල්ලක් එනවා. හා. ඔව්. ඒකත් දකින්නවා. හ්ම්. සමහරක් අත්වල නම් ඒ සිතුවිල්ල ඒ සද්ද නෙමේ සිතුවිල්ල වෙන්නේ වෙන සිතුවිල්ල. ඔව්. අරකට සම්බන්ධ වෙන්නේ. සම්බන්ධ නැහැ. එතකොට මේ නිකම් සද්ද දෙයක් නම් නිකම් මේ හිර වෙනවා වගේ දැනෙනවා. ඔව්. ආයි නැති වෙලා යනවා. ඒකත් හොඳටම TV ඒගෙන යනවා දැනෙනවා. හොඳයි. එහෙමම සැහැල්ලුවෙන් ඉන්නවා. ඔබ වහන්සේ කිය විදිහට එහෙමම බලාගෙන ඉන්න. හරි. ඔය විදිහට යන කිසිම ගැටලුවක් නැහැ. අර යද්දි නිකන් අර දැන් කියන්නේ එන හැටි බලන්න වැඩි වෙහෙසන්න අවශ්‍ය නැහැ. එන හැටි බලන්න නැහැ. බලන්න එපා. බලන්න අවශ්‍ය නැහැ. තමන් විවේකීව ඉන්න. ඉතින් ඒගොල්ලෝ නිකන් දුර වෙලා යනකොට දුර වෙලා යනකොට නොපෙනී යනකොට ඕනනම් ඒ පැත්ත දිහා බලලා ආයෙත් අර මේ නිස්කලංක භාවයෙම ඉන්න. දැන් ඔක දැන් කියන්නේ දැන් මේ නිස්කලංක බවට එන්න කොච්චර වෙලා යනවද? සක්මනේද ස්වාමීන් වහන්සේ? නෑ. පරයන්කේදී? සක්මන් භාවනාව කරගෙන ඉවරනකොටම මම ගිහින් පරයන්කේ පරෙක්ට වන්නවා. හොඳයි. එතකොට මෙතනට යන්න පුළුවන්. හොඳයි. කිසි වරදක් නැහැ. ඔහොම යන්න. දැන් නිකන් අර තේරෙනවද නිකන් ඔතන ඉඳද්දී කලින් තරම් වීරය කළා ඉන්න අවශ්‍ය නැහැ කියලා? නැහැ. අවශ්‍ය නැහැ. හොඳයි. දැන් එතකොට බොහොම සැහැල්ලුවෙන් එතන ඉන්න පුළුවන් අර කලින් වගේ තද කළා හිර කළා එහෙම නැත්නම් ව්‍යායාම කළා ව්‍යායාම කියන්නේ මේ මේ වීරය කළා එතෙන්ට යන්න ඕනේ නැහැ දැන් ස්වාභාවිකවම දැන් එතෙන්ට යනවා හොඳයි ඔය විදිහට යන්න දැන් ඔහොම යද්දි අපි හිතමු සිතුවිලි ටිකක් එනවා දැන් මේ සිතුවිලි ටිකක් අපි හිතමු මේ මහා ගොඩක් නෙමෙයි ඔන්න මොන හරි දෙයක් එනවා ඉතින් ඕක ඒ සිතුවිලි ටික දැන් විවිධ විදිහට නිරීක්ෂණය කරන්න පුළුවන් එහෙමයි කෙනීම දැන් යන්නේ චිත්තානුපසනාව මට්ටමකින් නැත්නම් ධම්මානුපසනාව මට්ටමකින් යන්නේ. දැන් ඔන්න අපි නිස්කලංකව ඉන්නවා. ඒ එනකොට ඔන්න මොනාහරි හේතුවක් නිසා ඔන්න සිතුවිලි ටිකක් එනවා. ඉතින් එකක් තමයි නිකාන් ඔහේ යන්න දෙනවා. එතකොට ඒ දැන් අපි මේකට අනුග්‍රහ කළේ නැත්නම් ඒක යනවා කියන එක තේරෙනවා. ඕනම දෙයක් හටගත්තා නම් ඔන්න නිරුද්ධ වෙනවා. ඇති වුණා නම් නැති වෙනවා. සිතුවිලි වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්, කයට දැනෙන ධාතු ස්වභාවයන් වෙන්න පුළුවන්. කොයි දේ වුණත් එච්චරමයි. මගේ සිතුවිල්ල වැරදි දැනගන්නවා සර්. මගේ සිතුවිල්ලක් එනකොට මේක මේ සිතට ආපු දෙයක් නේ ඔහේ අයිනි කියලා නිකන් නිකයිනවා. හරි කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ එහෙමත් කරන්න. එහෙමත් කරන්න. එතකොට තව තව හොඳට තව හිත විවේක වෙනවා. තව විවේක වෙනවා. ඉතින් පස්සේ ඕන්නම් දැන් ඕක ඔය ක්‍රමේ ටිකක් කම්මැලි හිතෙනවා වගේ හිතනවනම් ඕන්නම් ඒ සිතුවිල්ල එන්න හේතුව පොඩ්ඩක් නිකන් නිකන් කියන්නේ හිතනවා නෙමෙයි සිතුවිල්ල එන හේතුව දැන් අපි තුමු රාග සිතුවිල්ලක් එන්නේ. එතකොට තේරුම් ගන්නවා මේ මගේ හිතේ තාම රාගේ තියෙනවා. ඉතින් රාගේ තියෙන හින්දා මන හරියනවා. නැත්තම් ඔව්. හේ. වවටින් ඇහෙන ශබ්දයක් වගේ දෙයක් වුණොත් තමයි ඒක ඒ ශබ්දේ පරණ මතකයකට ගිහින් අල්ලලා දෙනවා. අල්ලලා දෙනවා. හරියට හරි. එහෙම තමයි. يعني එක්කෝ එක්කෝ එහෙම නෑ. يعني බාහිර අරමුණකින් තමයි මේක කැළඹෙන්නේ. කැළඹිලා ඒ හරහා ඔන්න දැන් ආයෙ එනවා මොකක් හරි. නැත්තම් මෙයා නිස්කලංකව එහි ඉන්නවා. අර බාහිර අරමුණකින් මෙයාව නිකන් අර කොනිත්තනවා වගේ මේ දෙයක් කරනවා. ඊට පස්සේ අන්න ආයි පොඩ්ඩක් කැළඹෙනවා ආයි ඔන්න සිතුවිලි ටිකක් එනවා. ඉතින් අර ඒ ඒවා නිකන් ඔහේ යන්න දුන්නමත් යනවා අනිත් විදිහට බලන්න පුළුවන් එතකොට. එහෙම නැත්නම් ඒ සිතුවිලි වල එන්න හේතුව පොඩ්ඩක් බලන්න පුළුවන්. ඒ තමන්ට ඔන්න ඉස්සරහට කරන්න තියක් දෙයක් තියෙනවා ඒ රාජකාරියක් තියෙනවා නැත්නම් මොන හරි කරන්න කටයුත්තක් තියෙනවා ඒක අල්ලගෙන එනවා. එහෙම නැත්නම් රාගයක් අල්ලගෙන එනවා. නැත්නම් ද්වේෂයක් අල්ලන් එනවා. එහෙම නැත්නම් අනිත් කෙනෙක් එක්ක සංසන්දනය කරමින් මාන්නයක් අල්ලන් එනවා. නැත්තම් තමන්ව නිකන් තමන්ම ලොක්ක කරගෙන මොකද ඒට කියන්නේ? නිකන් අත්ුක්කංශන පරවම්මන කියන්නේ. මේ කියන්නේ තමන්ම ලොකු කරගෙන අනුංග පහත් කරගෙන සිදුවිලි එනවා. ඒ වගේ ඉතින් විවිධ හේතු හරහා ඔය ටික එනවා. ඉතින් ඒවා තේරුම් ගන්න ඕනේ. තේරුම් අර තේරුම් ගන්නකොට ඔන්න ඒගොල්ලන්ට බැහැ අපි වල්ල ගන්න. එහෙමයි. ආන්හිම අර ඔබවන්සේක විතරේ ඒ වගේ සිතුවිල්ලක් අරකට සම්බන්ධ වෙනකොට ඔව්. ඒක ඉබේම මේ මේ හිර වෙනවා කියලා දැනෙනවා. දැනෙනවා. ඔව්. අනිවාර්යෙන් මේ කියන්නේ මේ මේවා එනවා කියන්නේ මේක මගේ කරගන්නවා කියන්නේ දුකක්. ඒක තමයි මම එතකොට අර ඒක දැන් පිටට අර අර සිතුවිල්ලෙන් ආපු හින්දානේ කියලා මම හිතන්නේ ගැන. එතකොටම නැතිලාම යනවා. නැතිලා යනවා. දැනට ওই විදිහට යන්න. මේ දැනට කියන්නේ වැඩි ව්‍යායාම කරන්න අවශ්‍ය නැහැ. කියන්නේ වැඩි උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. එනවා. මුකුත් නොකර ඉන්නවා යාම යනවා. එහෙම එහෙම තව තව මේක තහවුරු වෙන්න දෙන්න. ඊට පස්සේ ටික ටික ටික අර වගේ දේවල් දාලා තව ඒ කියන්නේ නුවණ පැත්ත දියුණු වෙන්න ඉඩ හරින්න ඕනේ. විවිධ ක්‍රම හරහා ඔන්න නුවණ දියුණු වෙනවා. අනිත් වෙලාවල් වලදීත් ඒ කියන්නේ අනිත් කටයුතු වලදීත් පුළුවන් තරම් හිත දිහා බලන් ඉන්න. හිත පිළිබඳ දැනුවත්ව ඉන්න. එහෙම කරනවා. හොඳයි. හොඳයි. වෙනස කරා. සක්මන් බානාවේ කමන්නේ නැද්ද එහෙම හැරලා? ඒක ගානක් නැහැ. වැටෙන්නේ නැතුව හැප්ප ගන්න නැතුව කරගත්තා නම් ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් නැහැ. ඒ කියන්නේ Tamanට ඒ කියන්නේ ඔය වැඩේ වුණාට කියන්නේ යම් සංඥාවක් අපේ තියෙනවා. ඒ කියන්නේ සක්මන ඔහම ගියාට අපි නෑ S2 වහගෙන නිදාගෙන යනව නෙමෙයි. අර S2කින් ඉදිරියේ පේන හින්දා යනවා. යනවා. ඒ කියන්නේ දැන් ලා මෙන් බොහොම නිකන් සුළු වශයෙන් ලාවට මේක S වලින් සංඥාවක් දෙනවා. දැන් මෙන්න මෙතන හැරෙන්න තියෙනවා. මෙතන මෙතන බිත්තියක් තියෙනවා කියලා සංඥාවක් දෙනවා. හැබැයි අර කලින් තරම් ලොකුවට මේ විතර්කයක් කළා හැරෙන්න අවශ්‍ය නෑ. ඔය නිකන් ඒක ලාවට සිද්ධ ඒ කියන්නේ බොහොම ස්වාභාවිකව දැන් මේ හැරෙන එක සිද්ධ වෙනවා. කිසි ගැටලුවක් නෑ. හොඳයි. හොඳයි. දරුවන් සර්. ඕක සම්බන්ධයෙන් ඔව් පොඩ්ඩක් ඉන්න. ඕක සම්බන්ධයෙන් ඉතින් පොඩි ධර්ම කාරණයකුත් මතු කරන්න පුළුවන්. ඇත්තරම දැන් ඔය බුදුරජාන් වහන්සේ විස්තර කරන මාර්ගයේ යම් යම් සම්දිස්ථාන ගැන අපිට වැටහීමක් තියෙනවා නම් අපිට එතකොට අර ඒව ගැන තියෙන මේ සැක සංකා දුර වෙනවා. දැන් කියන්නේ සමහරලාවට අපි හිතනවානේ දැන් මෙතන ගිහිල්ලා ඔන්න විතර්ක කරන්න ඕනද උදේවය වශයෙන් බලන්න ඕනද එහෙම නැත්නම් යම් මානසිකාරයක් කරන්න ඕනේද නැත්නම් මේකත් එක්ක මොන හරි ගලපලා බලන්න ඕනද වගේ එහෙම විතර්කාවොත් කියන්නේ තාම මෙතන ගැන අපිට විශ්වාසයක් නැහැ. ඒ නිසා දැන් ඔය සූත්‍ර කීපයක් එනවා මේ එකක් එනවා සිලායූපම සූත්‍රය කියලා. ඒකේ කියනවා මේ වචන ටික එන්නේ සම්මා විමුක්තස්ස බික්කුණෝ බුසාචේපි චක්කු විඤ්ඤඤ්‍යා රූපා චක්කුස්සාපාතං භවිස්සති. නේවස්ස චිත්තං පරියාදියಂತಿ. අමිස්සීකත චිත්තස්ස හෝති. තිතං ආනෙන්ජම්පත්තං වයං චස්සානුපස්සති. ඔන්න ඔයගේ හරි ලස්සනට විස්තර කරනවා මේ සරියොත් මහරහතන් වහන්සේ එතන හිටිය භික්ෂුන් වහන්සේලා පිරිසකට. දැන් මේ දැන් මේ හිත ටිකක් පිරිසුදු වෙලා හිත අරමුණු වලින් තොරව බොහොම නිස්කලංකව තියෙනවා. ඒ තියෙනකොට දැන් මේ ඇහැට රූප පේනවා. පේනවා කියන්නේ මේ ටික සංඥා මට්ටමින් විතරයි පේන්නේ. ඒක හැබැයි ඒක මේ චක්කු ඉන්ද්‍රිය නැත්තම් මේ ඒ හරහා ආපු මේ අරමුණු ටික තමන්ව සැලීමක් කරන්නේ තමන්ව කම්පා කිරීමක් නැත්තම් ඒ හරහා හිතේ දුකක් සොම්නසක් ලොකු වශයෙන් ඇති කරන්නේ ඒ වෙනුවට ඒ එන අරමුණ ඒ දකින දේත් එක්ක මේ හිත මිශ්‍ර නොවි තියෙනවා අමිස්සීගත චිත්තසෝති කියන්නේ මේක අපි නිකන් හිත තියෙනවා නිකන් තැම්පත් වෙලා අර එන අරමුණත් එක්ක මේ එකට මිශ්‍ර වීමක් නැහැ ඊළඟට කියනවා තිතං ආනෙන්ජප්පත්තං දැන් මේක හිටලා තියෙන්නේ නතර වෙලා තියෙන්නේ හිත නිකන් නතර වෙලා ආනෙන්ජප්පත්තං මේක මේ දැන් සැලෙන්නේ නැහැ දැන් අපේ හිත සාමාන්‍යයෙන් අරමුණක් එන අරමුණක් ගානේ සැලෙනවනේ. හිතලා බලන්න නිකන් භාවනා කරන්න මුල් කාලේ වාඩි වෙච්ච ගමන් පොඩි සද්දයක් සැලෙනවා. ඉතින් ඔන්න දිගට කතාවක් ගෙතෙනවා, බනිනවා, ආයි භාවනාවෙන් පස්සෙත් කල්පනා කරනවා, "ඇයි මේ ගස් දෙයක් කළේ මම භාවනාව කැඩුණානේ" කියලා. ඉතින් ඉතින් සෑහෙන ගැටලු ගොඩයි. නමුත් මේ අවස්ථාවේ සද්දයකුත් ඇහෙනවා, සිත් මොනා හරි ඕනනම් සක්මනේදී එක එක දේවල් පේනවා, ඇහෙනවා, ඒත් හිත නිකන් නතරලා තියෙනවා. ඉතින් ඒ වගේ දැන් ඊට පස්සේ ඒ ඉන්න ගමන් අන්න වයංචස්සානුපස්සති මේ ඒ ඒ අරමුණ දුර වෙලා යන හැටි ඕනනම් බලනවා. ඒ දුර වෙලා යන හැටි හොඳට බැලුවාම දැන් මේ ඇති වෙන හැටිවත් එන හැටිවත් බලන්න මේ උත්සාහයක් නැහැ. ආපු අරමුණ දුර වෙලා යන හැටි, ෂය වෙලා යන හැටි අන්න බලද්දී ආයි අතෙන්ට වෙනවා. ඉතින් ඒ වගේ ක්‍රමයක් තමයි ඇත්තරම කියන්නේ ටික ටික මේ දැන් අපි සාමාන්‍යයෙන් දහමේ කියන්නේ මේ අර නොසැලෙන මනසක් කියලා එහෙම කියන්නේ. නොසැලෙන මනසක්. ඔන්න දැන් ඕන තරම් කෙලෙස් අරමුණු තියෙනවා. හැබැයි අර මේ අහුවෙන්නේ නැතුව, ගා ගන්න නැතුව, පැටලෙන්නේ නැතුව, ඇමිනෙන්නේ නැතුව දැන් අපි අර සාමාන්‍ය සංයෝජන හඳුන්වනදි කියද්දි කොකු කියලානේ කියන්නේ. අපි මේ අපි කොකු කොකු මේ කොක් ඇමිනෙන්න බලන්නම් ඉන්නේ. අනිත් අය කොක්ක දාපු ගමන් ඉතින් අපි ඇමිනෙනවා. දැන් අපි කොකු දිගහැරිලා නම් තියෙන අනිත් අය කොකු දානවා. හැබැයි ඇමිනෙන්නේ නැහැ. ඔය වගේ තත්ත්වයක් තියෙන. ඉතින් මේ ඒ වගේ තත්ත්වයකට මේ කියන්නේ අපිට මේක හිතලා ගන්න බෑ. කියන්නේ ටිකක් හිතලා දහමක් අහලා පොතක් පතක් බලලා ඉතින් මේක ටිකක් දුරට ගන්න පුළුවන්. නමුත් හිත විසින්ම ක්‍රමානුකූලව භාවනාවකින් දියුණුනහම තමයි හිතම මේ දේ කරනවා. ආයි අපි ඕක උත්සාහයෙන් මේ මේ අතන මේ පේන එක මම බලන්න හොඳ නෑ කියලා නිකන් සංවරයකින් හරහා ඒමක් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් මේ භාවනාවක් කරහා ඒ සංවරය දැන් මෙයාට ඇවිල්ලා. ඒ කියන්නේ දැන් එක එක මට්ටම් වලින්නේ බුදුහාමුදුර විස්තර කරන්නේ. දැන් සීලෙන් එක කොටසක් වෙනවා. සමාධියෙන් තව කොටසක් වෙනවා. තව කොටසක් ඔන්න ප්‍රඥාවෙන් වෙනවා. ඉතින් භාවනාව හරහා ලස්සන්ට මේ කටයුත්ත භාවනාමය පැත්තකින් කළලා දීලා තියෙන්නේ. ඉතින් එතකොට ආයි කියන්නේ සීලය එතකොට නිකන් ඒ මේ මේක තුල ගැබ් වෙලා තියෙනවා. සමාධිය ගැබ් වෙලා තියෙනවා. එකිනෙකට සම්බන්ධයි. එකිනෙකට එකක් ප්‍රත්‍ය වෙලා එකිනෙකට එකක් මේ උදව් කරන ස්වභාවයක් තියෙනවා. දැන් ඒ සිතුවිලි එනකොට ස්වාමීන් වහන්සේ ඒ දේශ දැන් සද්දයක් නේද දේශයක් ඇති වෙන්නේ. තරහක් මුකුත් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි. ඔව්. අර සද්දය ඉන්න මතක් කර දීමක් තියෙනවා. දැන් ගෙදර හරි මොකක් හරි සිදුවීමක් මතක් කර දීමක් වෙනවා. එතකොට ඒ සිදුවීමට ඒ හිත ගියා කියලා දැනෙනවා. ඔව්. එතකොට අර හිරෙනවා නට මං හිතන්නෙත් නැහැ ගැන. ඔව්. මේක මේක මේ සිත මට මන් දන්නේ මේක නිකන් සිතට ආපු දෙයක් නේ කියලා ඒක දකින්නවා. ගානක් නැහැ. ගානක් නැහැ. ඒක තමයි. ඒ අර මේකේ දැන් يعني එන දේවල් ගැන අපි මගේ කරගත්තොත් අන්න එතකොට අපි දුකක් එතරම් දුකක් පහළ වෙනවා. ඉතින් මගේ කරගන්න නැතුව මේක මේ මොනවා හරි හේතුවක් නිසා පහළ වුණා. ඉතින් ආවනම් එයාම ගියදින්. ඒ විදිහට අපිට උපේක්ෂා වෙන්න පුළුවන් නම් අන්න එයා යනවා. අපි අපි අත අපි අත දැම්මොත් තමයි ප්‍රශ්නේ. අත දාන්න නැතුව අපි අපේ පාඩුවේ ඉන්නවා. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. මුලින් මුලින් එහෙම බලත් දුක වගේ හිතුණා. එහෙම ගාණක් නැහැ. හොඳයි. හොඳයි හොඳයි හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මම ආදුනිකයෙක්මි. පරියංක භාවනාවේ යෙදී හුස්ම රැල්ල ඇතුල් වීම හා පිටවීම පිළිබඳව සිහියෙන් සිටියේදී විනාඩි 15කින් පමණ පසු මගේ උඩුකය ඉදිරියට හා පසුපසට නැලවෙන බව හොඳටම දැනේ. එය සිහි නොකොට හුස්ම රැල්ල පිළිබඳව අවධානය යොමු කළද ඉහත කී චලනය හොඳාකාරව දැනේ. එවිට මා පරයන්කෙන් නැගිට ගොස් සක්මනේ යෙදෙමි. එවිට පෙරකී තත්ත්වය පහව යයි. මා කල යුත්තේ කුමක්ද? සුදුසු කමඨාණක් ලබා දෙන සීක්වා ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මට නම් කියන්න හිතෙන්නේ ගණන් ගන්න එපා කියලා. ඒ කියන්නේ ඕක يعني කයේ චලනයක් වෙන්න පුළුවන්. ඒක ඒක හැබැයි ඇරිලා යාවි ඔය. මුලදී තමයි ඒවා කියන්නේ පොඩි පොඩි වගේ දේවල් තියෙන්නේ. තමන් ආනාපාන සතිය කියලා ලියලා තියෙනවා නේද? හොඳයි. එහෙමනම් ඒ කියන්නේ ආනාපාන සතිය බලන විදිහ මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද කාගේද කියලා? හොඳයි තේරුම් ගන්න. ආනාපාන සතිය තේරුම් ගන්න කොහොමද? හුස්ම කියන්නේ ආස්වාසයක්ද දැන් වෙන්නේ ප්‍රාස්වාසයක්ද දැන් වෙන්නේ කියලා තේරුම් ගන්න කොහොමද? පිම්බෙනවා හැකිලෙනවා කියලා තමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අවධානය තියෙන්නේ පිම්බීම හැකිලීමටද? ආනාපාන සතියට නෙමෙයි. නැහැ. හරි. එහෙමනම් ඕක වළක්ව ගන්න පුළුවන් මේ පිම්බීම හැකිලීම භාවනාව යෙදෙද්දී පිම්බෙනවා හැකිලෙනවා කියන සංඥාව වෙනුවට ගන්න මේ දැන් දැන් උදරය මෙහෙම යනකොට යම් පමණක මේ උදර පේශිවල තදවීමක් තියෙනවානේ. එහෙමයි. බලන්න පුළුවන්ද කියලා මේ තදවීමට අවධානය යොමු කරන්න. එහෙමයි. එතකොට අර පිම්බෙන අවධානය නෙමෙයි නිකන් දැන් මේ පිම්බීම හරහා මාංශ පේශිවල තියෙන යම් ඇදිල්ලක්. ඇදිල්ල හරහා ඔන්න ටිකක් තද වෙනවා. ඔන්න අන්තිමට ගියාම හොඳටම තද වෙලා තමයි නතර වෙන්නේ. එහෙමයි. ඔන්න ඒක ආයි බුරුල් වෙනවා. අන්තිමට අවධානය තියාගන්න බොහෝ විට කියන්නේ කය චංචල වෙන ස්වභාවය එහෙට මෙහෙට පැද්දෙන එක අඩු වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඉදිරියට පසුපස චලනය වෙන්නේ මට හිතෙනවා ඒක වේගවත් වේදි කියලා තමයි මම ඒ වෙලාවට නැගිටින්නේ. මට තේරුණා. ඉදිරියට මම මෙහෙම නැලවෙන ස්වභාවයක් දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඒක කමක් නැහැ. ඒක එච්චර ගණන් ගන්න එපා. ඒ කියන්නේ අපි අර වායෝ ධාතුවේ ලක්ෂණ වලට මේව කරාම ඒක ටිකක් ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් අපි ඒ වෙනුවට පදගතියක් වගේ දෙයක් දැම්මහම ඒකේ තියෙන්නේ නිකන් ස්ථාවරව තියෙන ගතියක්. හොඳට තැම්පත් වෙච්ච ගතියක්. එහෙනම් පොඩ්ඩක් ඒකට මාරු කරලා බලන්න. මේ හැබැයි ඉතින් ඕක ඔස්සේ ගියත් එච්චර ගාණක් නැහැ ඉතින්. පොඩ්ඩක් ඉතින් මේ අනිත් අය අනිත් අයත් භාවනා කරනවානේ දකින්නෙත් නැහැ. ඒ වගේ ස්වාමීන් වහන්සේ හෙට ඉඳන් ගෙදර තින කරන්නේ. <laughs> ඒක හරියට. එහෙම නැලවෙන්න දැක්කොත් අනිත් අය හිතන්නේ <laughs> මේ ඔන්න අතෙන්ට මාරු කරලා බලන්න. එතෙන්දී අපේ අවධානය යන්නේ තද ගතියකට. එතෙන්දී ඔය ඔය ස්වභාවය අඩුයි. ඒ වගේ දෙයකදී හොඳට මේ يعني කය තැම්පත් වෙන ගතියක් තියෙනවා. එතකොට නිකන් කය නිකන් මේ ගලක් වගේ නිකන් ඔහේ හිටිය විදිහට තියෙනවා. එහෙමයි. අර වගේ චංචල ස්වභාවයකට යන්නේ නැහැ. එහෙනම් මේ අරක මාරු කරලා බලන්න. මං හිතන්නේ හරියයි. ඒ මාරු කරන්නේ ස්වාමීන් වහන්සේ ඒකට තද ගතියට. ඒ කියන්නේ දැන් දැනට බලන්නේ පිම්බෙන ගතිය හැකිරෙන ගතිය. ඒකට අවධානය යොමු කරන්න එපා. පිම්බෙනවා කියන එක සංඥාව ගන්න නැතුව දැන් අවධානය තියන් ඉන්න කොහොමද මට තද ගතියක් තේරෙන්නේ. ඒ තද ගතියට අවධානය යොමු කරන්න. ඔව්. හොඳයි හොඳයි. හොඳයි. හොඳයි. ලිඛිත ප්‍රශ්න අවසానයි. ඔව්. වාචික ප්‍රශ්න මට තියෙනවා. හොඳයි. <laughs> හොඳයි. සයන්හන්ස මම ඔබ වහන්සේගෙන් මිට ඉස්සෙල්ලා භාවනා වැඩසටහනකී උපදෙස් ලබා ගත්තා. මම අර ආස්වාස ප්‍රස්වාසයේ හිදෙස් බලලා මම පස්සේ මේ ප්‍රාස්වාසයේ Nirodhe බලමින් ඉන්නවා කියලා. ඔබ වහන්සේ මට කෝ දැම්ම Nirodhe බලන්න යන්න එපා කියලා. <laughs> නමුත් සායනහස මන්දින් ඒක බලනවා. දැන් සක්මනේ හොඳටම සතිමත් වෙලා මම පරියංගට වාඩි වුණාම ඒක විනාඩි 4ක් විතර යනකම් අර ප්‍රාශ්වාසයේ නිරෝධේ පොඩ්ඩයි අහුවෙන්නේ. ඒ කියන්නේ මේ කියන්නේ ප්‍රාශ්වාසය දුර වෙලා යන හැටි බලනවා. බලන්න කිව්වත් හරිද? එහෙමයි එහෙමයි. ඔව්. එතකොට එහෙම බලනකොට දැන් කය සැහැල්ලු වෙලා අර වාඩි වෙලා ඉන්න ඉරියව්ව දිහා හොඳට බලාගෙන ඉන්නකොට විනාඩි 5කින් පස්සේ අර ප්‍රාශ්වාසයේ ගෙවියාම වැඩියෙන් දකිනවා මම. හොඳයි. හොඳට වැඩියෙන්. ඒ කියන්නේ වැඩියෙන් දකින්න කියන වැඩියෙන් තේරෙනවා. ආයි අමුතු උත්සාහයක් නෑ දැන් වැඩියෙන් තේරෙනවා. හොඳයි. ඔව් අවබෝධ වෙනවා මට. හොඳයි. ඒ අවබෝධ වෙනකොට මට දැනෙනවා අර හුස්ම ඔක්කොම එළියට ඇදිලා ගිහිල්ලා තමයි අර නිහඬභාවයට පැමිණෙන්නේ. හොඳයි. දැන් එහෙම මුගක් වෙලා කරනකොට කයේ හරිම සැහැල්ලුයි. ඔව්. හිතේ සිතුවිලිත් නෑ. අර දිහා විතරමයි විසතිය තියෙන්නේ. එහෙම විනාඩි 40ක් විතර ඉන්නකොට ඒ ඒ සිතුවිලිත් නැහැ අරකත් බලන් හිටිය ප්‍රසආසෙත් ගෙවිලා ගියා වෙන අරමුණකුත් නැහැ නෑ වෙන අරමුණක් නැහැ කය හරීම සැහැල්ලුයි දැනෙනවා හරි ප්‍රීතියක් සතුටක් ඊළඟට එහෙම ඉන්නකොට මට අර දැන් කය දිහා හිත දැම්මත් මොකුත් කය ගැන දැනෙන්නේ මගේ අත් අර දකුණ අත උඩ වමත තියාගෙන වමත උඩ දකුණ තියාගෙන හිටිය අත් දෙකත් එහාට ගිහිල්ලා මට දැනෙනවා හරි උපේක්ෂාවක් සතුටක් කියන්නත් පුළුවන් ඒක. උපේක්ෂා ගතියක් දැනෙනවා ඒකම මට දැනෙන දැන් ඉස්සරහින් අර දැන් වතුරට ආලෝකය වැටුනම නලියන්නේ හවස් වරුවක එහෙම. ඒක බහගෙන යන වෙලාවට අන්න ඒ වගේ තත්ත්වයක් ටික වේලාවක් තියෙනවා. ඒ කියන්නේ එහෙම දෙයක් ඉස්සරහා දර්ශනයක් පේනවද? දර්ශනයක් පේනවා. ඒ දර්ශනේ පෙළ ටිකකින් ඒක ගියාට පස්සේ ඒක නැති වෙලා යනවා. ඒක දිහා මම එච්චර වෙලා බලන් ඉන්නේ මං අර අරමුණ ඒ කියන්නේ අර මගේ ප්‍රස්වාසයේ ගිවි ගිය තැන දිහානේ මම බලාගෙන ඉන්නේ. ඊට පස්සේ එනවා අර නිකන් සුදු කෑලි කෑලි කෑලි කෑලි අර ආලෝකයේ අර ගතිය ගිහිල්ලා ඊට පස්සේ එනවා. ඊට පස්සේ මූණේ එනවා රස්නි ගතියක්. ඊට පස්සේ එනවා කටට කෙල උනන ගතියක්. දැන් එහෙම ඉන්නකොට ඒත්තර උපේක්ෂාව හේමම තියෙනවා. ඉන්න පුළුවන් ඕන තරම් වෙලා. නමුත් මං අද විනාඩි 40ක් විතර ගියාට පස්සේ ඇහැ ඇරියා. අර කෙල ආවනේ කටට. ඒ නිසා කෙල ගිලිනකොට මට ඇහැ ඇරුණා. ඒ ඇහැ ඇරිලත් මට පුළුවන් වුණා විනාඩි 5ක් විතර අර ඒ தත්වයෙන්ම හරි උපේක්ෂා සහගතවම වාඩි වෙලා ඉන්නේ. මං ඊට පස්සේ නැකිතලා ආයෙ සක්මුණට ගියා. මට ඒ වෙලාවෙත් දැනුනේ හරීම උපේක්ෂා සහගත මේ කිසි දෙයක් මේ ගන්න අල්ල ගන්න කිසිම දෙයක් නැහැ නේ හරි මේ සැහැල්ලුවක් නේ මේවයි තියෙන්නේ කියන. අරමුණ අද කියන්නේ දැනුමින් තමයි මම ඊට පස්සේ සක්මන් භාවනාවට ගියේ. සක්මනේ සක්මනේදී කොහමද උනේ? සක්මනේ හොඳටම සතිය මං කිව්ව වහන්සේට අර ඊයේ සක්මනේදී මම බලන්නේ අර පිටතින් සිටේ ඉඳන් මං ඇවිදින ආකාරය බලන එකයි අන්තිමට අර පියවර දෙක අතර ગેප් එක හොඳට සතිය මට එතෙන්දී හොඳට පිහිටනවා. එතෙන්දී දැන් ඒ කියන්නේ හිතට සැහැල්ලුවෙන් බලන්න පුළුවන් නම් බලන්න. නැතුව මේ කියන්නේ බලෙන් බලවන්න එපා. නෑ බලෙන් මොකුත් බලන්න. හොඳයි. වේ යන ඔටෝ යනවා. ඔව් හොඳයි. <laughs> හොඳයි. මොනවා හරි ස්වයන්නාසයි. කියන්නේ දැන් අනිත් වෙලාවට හිතට සිතුවිලි එනවද? නිකන් අපි තුමු දැන් අනිත් අය මොනවා මොනවා හරි ඉතින් දැන් තමන් අකමැති දේවල් කරනකොට පොඩ්ඩක් කට්ටිය කතා කරනවා දකින්නකොට හරි මේ තද වෙන්නේ නැද්ද? ඉතින් එහෙම තද වෙන්නේ නැහැ. ඒ අයත් ඉතින් කියනවා මේ ආපු අරමුණ ගැන සිහි කරගන්න කියලා. අනිත් එක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මට එදා කිව්වා මේ ධාතු වලට හිත යොදන්න කියලා. ඒ ධාතු ලක්ෂණ තමයි පේන්නේ. දැන් අර කියලා වැගේ. ඒ ඒ දැන් ආයෙ වෙන පැත්තකින් යවෙන්නේ. දැන් ඒ කියන්නේ ධාතු ලක්ෂණ අපිට ඉස්සරහා එනවා කියලා කියන්න අමාරුයි. ධාතු ලක්ෂණ හුඟක් වෙලාවට يعني කය තුලමයි දැනෙන්නේ. ඒ නිසා මෙතෙන්දී ආයි දැන් අර හිත දැන් ඔහේ නිස්කලංකව තියාගෙන ඉන්න ඔය නරමුණකුත් නැහැ. එහෙම ඉඳද්දී ආයි මේ වෙන පැත්තකින් දිනු වෙන්න පුළුවන්. ඒක වරදක් නැහැ. හැබැයි දැන් හුඟක් බලන්න මේ කියන්නේ සිතේ කියන්නේ විපස්සනා පැත්තෙන් මේ යන්න නම් අපිට ටිකක් අවශ්‍යයි මේ කියන්නේ යම් යම් සිතුවිලි ප්‍රමාණයකුත් තිබුණොත් තමයි ඔන්න විපස්සනාවක් කරන්න ලේසි. ඒ නිසා මේ පොඩ්ඩක් අනිත් කටයුතු වල යෙදෙද්දී බලන්න නිකන් හිත කැළඹෙනවද මේ ඒ ආවොත් ඒ කියන්නේ පොඩ්ඩක් හිත දිහා බලාගෙන යන්න. ඒක තමයි. ඒ වේදේ හිත දිහා බලාගෙන යන්න. දැන් එතෙන්දී තමයි සුද්ධ වෙන්නේ අත්‍තරම. අතන අතන නිකන් අපි දැන් අර ditta ධම්මසෝකේ විහරණයක් විතරයි. එහෙමයි. ඒකේ හුඟක් වෙලා හිටියොත් පැය ගණන් හිටියොත් මේවා ඉන්නෙත් නැහැ. එහෙමයි. ඒක තමයි මම විනාඩි 40කින් ඔව්. ඒ කියන්නේ මෙතෙන්දී ටිකක් දැන් මේ මේ සමබර වීමක් වෙන්න අවශ්‍යයි. අපි සමාධි සමාධි වල පැය ගණන් හිර වෙලා හිටියොත් ඔන්න ඒ සමාධි ශක්තිය හරහා සිතුවිලි ඔක්කොම මේ නිකන් තලලා දානවා. යට වෙනවා. යට කරලා දානවා. ඒ කියන්නේ සිතුවිලි වෙන්න පුළුවන්. සිතුවිලි කියන්නේ ඉතින් කෙලස් වල කෙලස් වල නිකන් සක්‍රීය ස්වභාවයක්නේ. ඒ ටික තලලා දානවා. ඉතින් එතකොට එන්නේ නැහැ. හැබැයි එහෙමත් නෙමෙයි අපි සමාධි මට්ටමක් ඇති කරගන්නවා. මුලදී ඉතින් ඔහම තත්ත්වයක් ඇත්තෙම නෑ. මුලදී ඉතින් හිත සම්පූර්ණයෙන් මෙසෙල්ලා තියෙන. එතකොට ඉතින් පුළුවන් තරම් භාවනා කරන්නම ඕනේ. එහෙමයි. අවුරුදු ගාණක් ඔන්න කළාට පස්සේ තමන් මෙතන එක්තරා අන්දමක සමබරතාවක් සමබරතාවයක් පවත්වන්න ඕනේ. නැත්තම් මේ ඉතින් අපි හිතන් ඉන්නේ ඔන්න රහත් වෙලා කියලා හැබැයි ඔන්න දන්නේම නැහැ හොඳටම කේන්ති ගිහිලා. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අර හුඟාක් වෙලා සමාධි වල ඉන්න එපා. නිකන් අනිත් කටයුතු වල ටිකක් වැඩිපුර යෙදුනත් කමක් නැහැ. කියන්නේ පොඩ්ඩක් බලන්න නිකන් එක එක තැන් වලට දාලා කොහොමද මේක ඇවිස්සෙන්නේ. ඇවිස්සෙන්නේ. ඔව්. කියන්නේ දැන් නිකන් තමන්මම පරීක්ෂා කරගන්න ඕනේ. ඒව හරහා තමයි මේ කැළඹෙන්නේ දැන්. එහෙමයි. වෙන වෙන වෙන වෙන බාහිර සිදුවීම් හරහා මේක කැළඹෙනවා. ඒ කැළඹුණාට පස්සේ මම එයා නැගිටලා එනවා. එහෙමයි. එතකොට අන්න එතන එතන මම එක් හදනවා. එතන එතන කෙනෙක්ව හදනවා. ගැටෙනවා, ඔන්න දේශේ පහල වෙනවා, ඔන්න රාගයක් පහල වෙනවා, නැත්තම් ඔන්න ඊර්ෂාවක් පහල වෙනවා, මාන්නයක් එනවා. ඉතින් විවිධාකාර දේවල් එනවා. ඉතින් ඒවා ඔක්කොම දැක දැකම යන්න ඕනේ. දැන් කියන්නේ දැන් අර විවේකී බවකින් තොරව මේක තේරුම් ගන්නත් බෑ. එහෙමයි. දැන් විවේකී බවත් අවශ්‍යයි. විවේකීව ඉඳගෙන දැන් මේවා පිළිබඳ සෑහෙන අධ්‍යයනයක් කරන්න ඕනේ. සෑහෙන තේරුම් ගන්න ඕනේ. අපිම මේක සුද්ධ කරන්න ඕනේ. නැතුව මේ බුදුරජාණන් වහන්සේට බෑ අපි අපේ හිත සුද්ධ කරන්න. බුදුරජාණන් වහන්සේ පාර පෙන්නලා තියෙනවා. ඉතින් පාරේ යමින් අපි අපිම මේක සුද්ධ කරන්න ඕනේ. දැන් මේ යන පාර හරිද ස්වාමීනි? ප්‍රශ්නයක් නැහැ. බලන්න අර තමන්ගේ භාවනා, කියන්නේ දැන් පරයන්කේ කරන භාවනාව හරහා සම්පූර්ණයෙන්ම පැය ගණන් තිස්සේ මොකක්වත්ම නැතුව කියන්නේ සිතුවිල්ලක්වත් නැතුව ඉන්නවා නම් ඒ කියන්නේ පොඩ්ඩක් මෙතන වැඩි. ඒ කියන්නේ පොඩ්ඩක් අඩු කරලා දාන්න. එතකොට සක්මන වැඩි කරන්න. සක්මනට සක්මනටත් වඩා නිකන් අනිත් කටයුතු වලදී එදිනදා කටයුතු වලදී පොඩ්ඩක් නිකන් ටිකක් අභියෝග පැත්තට දාලා බලන්න. එහෙම. තමන්ගේ හිත ගැටිච්ච තැන් වලට පොඩ්ඩක් දාලා බලන්න ඕනේ මේ දැන් ඒ වෙයි ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද නැත්නම් එතෙන්දී මම මේක හදන්න නැතුව ඉන්න පුළුවන්ද කියලා අර කියන්නේ එදිනදා කටයුතු හරහා තමයි ඇත්තටම අපේ කෙලෙස් ඇවිස්සෙන්නේ. අපි දැන් භාවනා කරනවා කියන්නේ දැන් පරයන්කකට කියලා භවනා කරනවා කියන්නේ අපි සම්පූර්ණයෙන් අනිත් ලෝකෙන්ම අත මිදිලා ඒ ඔක්කොම කපා හැරලා අපි අපේ ලෝකෙකට වෙලා ඉන්නවා වගේ. එහෙමයි. එතෙන්ද ඉතින් එන්නේ නැහැ. එතෙන්ද දැන් එන්නේ නැහැ. නමුත් අනිත් කට්ටිය එක්ක ඉන්නකොට අන්න කට්ටිය කෑ ගහන්න ගන්නවා. හොඳයි. <laughs> හොඳයි. වාසයට පිරුවන් සරණයි. හොඳයි ලිඛිත ප්‍රශ්නත් අවසానයි. ඔව්. කොහොමද? ගෙදර මතක් වුණාද? <laughs> අම්මා හොඳින් අම්මා හොඳින් ඉන්නවද? ඔව්. ඔව්. මයික් එක ඔෆ් වෙලාද? කරේ ඔෆ් කළාද දන්නේ ආ දැන් හරි. පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. ඔව්. මම අද උදේ පාන්දරම වුණ සක්මන සහ ඊට පස්සේ වුණ පරයන්ක භාවනාව ගැන ඔබ වහන්සේට කමඨහන් සාරාංශයක් දෙලා මට තියෙන එක ගැන ඔබ වහන්සේගෙන් අනුශාසනාවක් ගෞරවයෙන් අපේක්ෂා කරමි. ස්වාමීන් වහන්සේ මේ උදේ සක්මන දකුණ වම විදිහටමයි මම පටන් ගත්තේ. වෙනදට වැඩිය මම හැබැයි මෙනෙහි කරා ටිකක්. වැඩියෙන් ඊට පස්සේ මගේ හිත සංසිඳුණා ගොඩක්. ඊට පස්සේ මට මෙනෙහි කිරිලා අතෑරිලා ඊට පස්සේ ස්වභාව ලක්ෂණ බැලුවා දැනුණා මට. ගොරෝසු ගතිය එතකොට අර සියුම් ගතිය තමයි ගොඩක්ම දැනුනේ මට. ඊට පස්සේ වෙනදට වැඩිය නොදකින දෙයක් දැනුණා ස්වාමීන් වහන්සේ අර අඩිය පාදයේ තියෙනකොට අපි දැන් මේ පාදයේ මේ පැන්සලකින් කකුලේ වට ප්‍රමාණය අඳිනකොට ඒ ඉර වගේ හොඳට පැහැදිලිවම පෙනුණා. හොඳයි. ඊට පස්සේ මම වෙනද වගේ සිතුවිලිත් ආව ඒ වගේ ඒවත් මේ බලාගෙන හිටියා. ඒවෙන් මට කරදරයක් වුණෙත් නැහැ. ඒකම පැයක් පමණ මම භාවනාව සාමාන්‍යයෙන් කරලා ඊට පස්සේ මම පරියන්කයට වාඩි වුණා. පරියන්කෙත් සිත මේ ඉඳගෙන ඉන්න ඉරියව්වයි බලන්නේ මං. එහෙම බලනකොට ස්වාමීන් වහන්සේ ලෙහෙසියෙන්ම බොහොම කීකරු හිතක් තිබුණේ. සිත මේ තැම්පත් වුණා කයෙම. ඊට පස්සේ සිතවිලිත් ආවා. ඊළඟට සියුම් චංචල කම්පන චංචල මට ඒක දැනෙනවා මට ඉස්සර නම් හරියම බාධාවක් දැන් නම් ඒක කිසිම බාධාවක් නැහැ. ඒක දිහා බලනවා ඒ ඉන්නකොට ස්වාමින්වහන්සේ මට ටිකක් අර බය හිතෙන රූප වගේක් දැක්කා. ඊට පස්සේ මම ඊට පස්සේ මම ඉස්සෙල්ලත් දැකලා තියෙන මේ සිදුවීම මේ මගේ නිකන් ඇඟ මෙතන බිල්ඩින් වෙන් වෙලා වගේ ඔළුව ඊට පස්සේ ලේ ටිකක් ගලනවා පිම්පි පිම්බි අර චොරචොර ගාලා ලේ ගලනවා වගේ. එහෙම නට මට කියලා අඳුනන්න මූණක් මට පේන්නේ හැබැයි මම කියලා තමයි මට හැඟෙන්නේ ස්වාමීන් වහන්සේ. ඕක ඉස්සෙල්ලත් මට භාවනා කරනකොට උනා. හැබැයි මේ මම හිතුවා ඒක වැඩක් නැහැයි කියලා ස්වාමීන් වහන්සේ. ඒක ඔස්සේ යන්න එපා. නැහැ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ හිත හරීම හරීම බොහොම නැඹුරු වුණා. මට සමාවෙන්න ස්වාමීන් වහන්සේ මං ඉංග්‍රීසි වචන well focused වගේ. ඒ කියන්නේ හොඳටම නැඹුරු වෙලා ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මේ සිතේ කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ සිතේ අර කම්පන චංචලක් නැහැ. එතකොට අරමුණ උනේ මොකද්ද? කයෙම සිත පිහිටනවා. ඒකම ස්වාමීන් වහන්සේ මගේ අර ඉඳගෙන යන ස්පර්ශ වෙන පොළවේ අර මකුළුවෙක් මේ මෙහෙම මේ හිර කරගෙන ඉන්නවා ආයේ ඉවර වෙනවා. මම ඒ ඉවර වෙන පැත්ත තමයි බැලුවේ ස්වාමීන් වහන්සේ. ආයේ අර සංකෝචනය වෙනවා ආයෙම ප්‍රසාරණය වෙනකොට ඒ කෙලවරට බැලුවේ ඒ වගේ තුන හතරක්ම වුණා සමහර ඒවා ගොඩාක් මේ හොඳට දැනෙන තරමටම වුණා ඊට පස්සේ සිත හරිම සාන්තයි. හොඳයි. ඕක ඒ කියන්නේ දැන් ඒක ටිකක් බලලා ඒකත් අත්හැරලා දාලා ඉන්න බැරිද? අත්හැරලා දාලා ඉන්න බැරිද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ සංකෝචනය වෙන එක. ඔව් දැන් කයට දැම්මොත් දැන් මම මේ කියන්නේ සෑහෙන කාලයක් කරන හින්දා කරන්නේ කියන්නේ මේට කලනුත් කරලා තියෙන හින්දා දැන් කයට දැම්මොත් ඉතින් අපිට ඕන තරම් අරමුණක් අල්ලගන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේදී බලන්න කයටත් නිකන් නොදා හිත නිකන් විවේකීව තියන්න බැරිද? තිබුණා ස්වාමීන් වහන්සේ ඒක ඒක එතකොට හිත විවේකීව තිබිලා හරීම පිරිසිදු ඒ කියන්නේ බොහෝම පිරිසිදු කිසිම දෙයක් නැති තැනක් තිබුණා ස්වාමීන් වහන්සේ ඒක පෙනුණා. හැබැයි ගොඩාක් වෙලා පෙනුන්නේ නැහැ. ඔව්. තප්පර ගාන මං හිතන්නේ මිනිත්තුවකට අඩුයි ස්වාමීන් වහන්සේ. ඒක බහුලීකృత කරන්න ඕනේ. මේකට දාන්න යන්න එපා දැන්. ඒ කියන්නේ කයට දැම්මොත් ඉතින් ඕන තරම් දේවල් අල්ලගන්න පුළුවන්. නමුත් දැන් අපි කය හරහා දැන් සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඒ ඇවිල්ලා දැන් ඔන්න සිතුවිලි හරහාත් ඇවිල්ලා තියෙනවා. දැන් ඒකේ අර ෂේවීම බලලා නැති බලලා අතෙන්ට යන්න පුළුවන් නම් අර පිරිසුදු තැනට යන්න පුළුවන් නම් අරමුණකින් තොරව එතන පවත්වන්න පුළුවන් නම් ඒක කරන්න දැන්. ඒ කියන්නේ දැන් කය කය අරමුණු කරන්න යන එක අතෙන්ට නිකන් බාධාවක් වගේ. එහෙමයි. මුලදී ටිකක් කය අරමුණු කරගන්න, ඒකේ කම්පන චංචල ස්වභාවයක් අල්ලගන්න, ඒකේ ඡය වීම බලලා අතෙන්ට යන්න දැන්. එහෙමයි. ඔව්. එතෙන්ට ගිහිල්ලා ඒක බහුලීකృత කරන්න. ඒක ඒ දැන් දැනට ඉන්න පුළුවන් උනේ එතන විනාඩියයි නම්, ඒක විනාඩි 5ක් විතර ඉන්න බලන්න. විනාඩි 10ක් 20ක්. එතන ඒ කියන්නේ මෙතන බහුලීකృత කර යුතුමයි. එහෙමයි. කියන්නේ මේ කියන්නේ භූප සමයක් කියන්නේ මේ අපි මේ බල බල හිටිය අරමුණු නැහැ එතන. හැබැයි අරමුණක් ඇත්තෙත් නැහැ, හට ගැනීමක් ඇත්තෙත් නැහැ, නැතිවීමක් ඇත්තෙත් නැහැ. නිකන් ඔහේ පැවැත්මක් තියෙනවා. එතෙන්ට එතන තමයි අපි ඇත්තටම විපස්සනාවේ එකතකින් කියද්දි නිකන් අන්තිම ආයුධය වගේ පාවිච්චි කරන්නේ. ඉතින් ඒ ඒක හොඳට පුරුදු කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ ඊට පස්සේ භාවනාවේදී ඒ ඒ පැත්තටම යනකොට ස්වාමින් වහන්සේ දැන් ඔබ වහන්සේලා කියන හින්දා මට සියුම් මට හිතෙනවා තෘෂ්ණාවක් ඇති වුණා ඒක ලබා ගන්න කියලා ස්වාමීන් වහන්සේ. එතකොට මගේ ඇඟ පෙළෙන බව අර නිකන් හරි අසහනයක් වගේ දැන් බොහොම සියුම්ම දැනුණා. ඒක වෙන්න අරින්නම්. ගමන් නැහැ. කමන්නේ. ඒ කියන්නේ ඉතින් ඔතෙන්ට යන්න තියෙන්නේ අර අරමුණක ෂය වීමත් එක්ක. ෂය වීමත් එක්ක එහෙම හිටන එතෙන්ට තමයි යන්නේ. ආයි අපි අමුතුවෙන් උත්සාහයක් කරන්න අවශ්‍ය නැහැ. කොයි අරමුණක් ඡය වෙලා ගියාට පස්සේ වෙන අරමුණක් අපි හිතට දුන්නේ නැත්නම් අතෙන්ට යනවා. කියන්නේ මේක මේ හිතේ යථා ස්වභාවය උතන තියෙන්නේ. ආයේ මේ මොකක්වත් හිතට අලුතෙන් අපි එළියෙන් දාන දේවල් නෙමෙයි. එළියෙන් දාන දේවල් තමයි සිතුවිලි කියන්නේ. එළියෙන් දාන දේවල් තමයි කෙලස් කියන්නේ. ඉතින් බුදුහාඳුර පෙන්නන හිතේ නිකන් අර නිකන් ඔරිජිනල් මයින්ඩ් කියලා කියන්න පුළුවන්. මේ නිකන් මූල ස්වභාවයක්. හිතේ මූල ස්වභාවයක්. ඒ සිතේ මුකුත් අරමුණක් නැහැ. ඉතින් නිකන් පිරිසුදු බවක් විතරයි. ඉතින් ඒක ඒක භාවිතා වෙන්න ඕනේ. හැබැයි ඒ ඒ පිරිසුදු බව පවතින්නේ ඒ පිරිසුදු බව අපේ ආසවනුසය තියෙන තාක් මේක කෙලසෙනවා. ඉතින් මේවා ඔක්කොම මතුවෙන්න දෙදි සුද්ධ කරන්න ඕනේ. එහෙමයි. මතුවෙන්න දෙදි සුද්ධ කරන්න ඕනේ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒව වෙන්න ඇරලා නිකන් ඉන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඔව් කියන්නේ ආශ්‍රව ෂය වෙන ඉතින් එක ක්‍රම කීපයක්ම බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. දැන් මේ භාවනාවේදී කරන්නේ ඒක දැක ගන්න ඕනේ. දැන් අපි අතන විවේකීව ඉන්නවා. මොනවා හරි හේතුන් නිසා ඔන්න පහළ වෙනවා. අපි තුමු ඔන්න ගෙදර මතක් වුණා. දැන් අම්මාව මතක් වුණා. ඔන්න ඉතින් තේරුම් ගන්නවා. දැන් අර කලින් තරම් මේ හැංගීම් බර වෙලා කඳුළු ඇවිල්ලා එහෙම යන්නේ නැහැ. මම කියන් කියන්නේ දැන් ඉස්සරහට ගියාම එහෙම වෙන්න වෙන්නේ නැහැ. හැබැයි නිකන් බලන් ඉන්න පුළුවන්. ආ මේකත් මේ සිතුවිලි ටිකක් නේ මගේ මෙහෙම ඇලීමක් තියෙන නිසානේ මෙහෙම වෙන්නේ කියලා පොඩ්ඩක් අර තමන් මධ්‍යස්තව අන්න ඒන හැංගීම් දිහා බලන් ඉන්න පුළුවන්. ඊයේතර මං කිව්වා වගේ දැන් අර ඉස්සෙල්ලා තරම් ලොකු ශක්තියකින් එහෙම නැත්නම් ඉස්සෙල්ලා තරම් ලොකු හැඟීම් බරවීමකින් නෙමෙයි දැන් එන්නේ. ඊළඟ පාර ආයෙනකොට එච්චරත් නැහැ. ඊළඟ පාර ආයෙ යනකොට එච්චරකුත් නැහැ. ඉතින් මේ විදිහට නැවත නැවත දැක දැක දැක දැකමයි මේක යන්න ඕනේ. අපි මේක තලලා මේක આવොත් නම් මම භවනා ඉවරයි කියලා යටපත් කළා හරියන්නේත් නැහැ. මේ හරියදී මේ හැමදේම එන්න දිදී යන්න ඕනේ. ඒකයි ඔය සබ්බාසව සූත්‍රයේදී හිම බුදුරජාන් වහන්සේ කියන්නේ මේ ඥානතෝ හම්බික්කවේ පස්සතෝ ආසවානං khයන් වදාමි. නෝ අජානතෝ නෝ අපස්සතෝ. මේ ආශ්‍රවයන්චය කිරීම මහණෙනි මම ප්‍රකාශ කරන්නේ නැත්තම් පුළුවන් කියලා කියන්නේ මේ දැනගෙන දන්නා කෙනාට දකින කෙනාට. මේක මේ ආශ්‍රවයක්, මේක මේ ක්ලේශයක් කියලා දැනගන්න ඕනේ. දැනගෙන ඔන්න ඒක දැක ගන්නවා. ආයි මේක දැකගෙන ආයි මේ වෙනත් අරමුණක් දාලා පන්නන්න අවශ්‍යත් නෑ දැන්. ඒක නිකන් දැකගෙන සතිමත් වීමෙන් මොදෙන් සතිය ප්‍රබලයි. දැන් මේ මට්ටමේ සතිය හොඳටම ප්‍රබලයි. සතිමත් බව ප්‍රමාණවත්. දැනුවත් භාවය ප්‍රමාණවත්. ඒ දැනුවත් භාවයෙන් ඉන්නවා මේක තමන්ව පොළඹවන්න හදන හැටි නැත්තම් කිරේශයක් බව දන්නවා. හැබැයි අහුවෙන්නේ නැහැ. ඉතින් අරයා පුළුවන් තරම් ඒ ආපෝ ශක්තිය ශක්තිය එයාගේ තියෙන තාක් එයා ඉඳීවි හිතේ. හැබැයි අපෙන් ශක්තියක් අලුතෙන් ගන්නෑ. අලුතෙන් ගන්න යන්න ෂේ වෙලා යනවා. ඊළඟ පාරත් ආයෙ එනවා දැන් දැන් ඉන්නේ අරට වඩා දුර්වල වෙලා. ඔය විදිහටම ඔය විදිහටම එන්න දෙදී යන්න ඕනේ. ඉතින් يعني මේක මේ දවසකින් දෙකකින් වෙන්නේත් නැහැ. අවුරුදු ගණන් තිස්සේ ඉතින් අනිත් එක සමානලාට මේ මේ ජීවිත කාලෙම ඉතින් කරන්න වෙනවා. ඒකයි අපිට එක පාටම මේ අරහත්යක් නැහැ ඉතින්. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ක්‍රමානුකූලව යාමක්. ඉතින් හැබැයි ඉතින් මේක කරන්න ඕනේ. මේ මෛත්‍රී බුදුහාමුදුරනේ කාලේ ගියත් ඉතින් ඕක කරන්න ඕනේ. <laughs> <laughs> අර ඉතින් දැන් වෙලා තියෙන්නේ මේ හුඟක් දැන් අපි තුමු සරියුත් මහරහතන් වහන්සේලාට වගේ අයට. ඉතින් උන්වහන්සේලා මේක මේ කාලයක් තිස්සේ ඔය කළා. දැන් මේ තව පොඩ්ඩයි දෙවිලා තියෙන්නේ. ඒකනේ බුදුහාඳුර කියන්නේ අර මේ මේ මොකද්ද මේ ඇහි මොකද්ද මේ මේ කෙලස් දූවිලි අඩු පිරිසක් ඉන්නවා කියලා බුදුහාඳුර බුද්ධඥාණයෙන් තේරුම් ගත්තා. දැන් බුදුහාඳුරෝ මුලින් අතහැරලා දැම්මනේ. තේරුම් ගන්න මට මේක මේක වෙහසක් මේ මිනිස්සුන්ට බන කියන එක කියලා. පස්සනේ අර බ්‍රහ්මයා ඇවිල්ලා යන්තම් ආරාධනා කරේ. ඊටසොන්න බුදු ඇස විහිදලා බැලුවාම තේරුණා මේ අර අඩු කෙලස් ප්‍රමාණයක් තියෙන. අර වගේ ආශ්‍රවානුසේ සෑහෙන්න අල්පයක් විතරක් ඉතිරිච්ච පිරිසක් ඉන්නවා. අන්න බුදුහාඳුරෝ අන්න එතනින් පටන් ගත්තා. ටක් ගාලා මේ මුලින්ම චෙක් කළ බැලුවේ කවුද මේ අර නැහැ මුලින්ම බැලුවේ ආලාර ආලාර කාල මුද්දරකාම. ඒගොල්ලෝ හොඳට ශක්තිමත්. නමුත් දැන් ගිහිල්ලා කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අන්න පස්වග මහණුන්ට ගියා. එයාම ඔන්න ටික ටික ටික ටික අන්න මොකද ඒගොල්ලෝ දැනටත් කියන්නේ කාම ලෝකයක් අතහැරලා තපස් ජීවිතයක් ගත කළා මේ ඔට්ටු වෙච්ච කට්ටිය. ඉතින් ඒගොල්ලෝ සෑහෙන්න මේක කියන්නේ එක එක ක්‍රමවලට දැන් ආශ්‍රවයන් දුරු වෙලා තිබිලා. ඉතින් අන්න ඒගොල්ලන්ට ධමයක් දේශනා කරද්දී අන්න අර ඉතිරි ටිකත් හේදිලා ගියා. අන්න ඒ වගේ ඉතින් මේ දැන් ඊට පස්සේ ඉතින් ටික ටික ටික ටික ඉතින් එක එක අයට එක එක මට්ටම් වලින් ඉතින් බුදුරජාණන් වහන්සේ ඉතින් ධර්මයේ දේශනා කරනවා. ඉතින් ඒ හරහා ඉතින් ඒ අය පිරිසුදු වී පිරිසුදු වී යනවා. ඉතින් අපි ඉතින් හිතාගත්තොත් මේ මම ඉන්නේ සරියොත් මහරහතන් වහන්සේගේ වට්ටමේ කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ අපි අපිව ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? අදි탁සේරුවක් කරන්නේ. අපි මේ එහෙම නෙමෙයි. ඉතින් අපි මේ යාන්තම් මේ ගොඩ දා ගන්න හදන්නේ කියලා යන්නයි තියෙන්නේ. හොඳයි. පෙරවන් සන්න. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. ඔව්. ඊයේ කියපු විදිහට කමඨහන් වැඩුවා ස්වාමින් වහන්ස. සක්මන් කරනකොට මං හිතුවා වගේ නෙමෙයි විස්තර ගොඩක් බලන්න පුළුවන් වුණා විවේකීව. ඒ විදිහට කරගෙන ගියා. ඊට පස්සේ පරියංකේ කීප සැරයක් වාඩි වුණා දවස 30 මුල් පරියංකේ වාඩි වුණාම ආනාපාන සතිය ගෙවෙනවත් එක්කම සිත නැති තත්වයක් පත් වෙලා මම හිතන්නේ පැය එකමාරක්ට ආසන්න කාලයක් හිටියා දෙසරයක් ආයි කය කඩා වැටෙන නිසා ඇවිල්ලා කය කෙලින් කළා ඒ ක්ෂණයෙන්ම ආයි ගියා. ඔව්. ඒ කියන්නේ අර පැය එකමාරක් තිස්සේ මුකුත් නොදැන හිටියද? එහෙමද උනේ? මුකුත් නොදැන හිටියයි දැන් තමන් අවදිලා බලද්දි සෑහෙන වෙලාවක් ගත වෙලා තියෙනවා. එහෙම සම්නතර අවස්ථා දෙකේ ආපහු ඇවිල්ලා කය වැටිලා තිබුණා ඒක කෙලින් කරලා ආයි ටක් ගාලා ගියා. ඒ පැය ඉතින් මම ඔර්ලෝසෝ බලනකොට gediya ගැහුවාම ඔර්ලෝසෝ බලනකොට මට හිතුණා පැය එකහමාරකට ආසන කාලයක් ඉඳලා තියෙනවා කියලා. ඊට පස්සේ ස්වාමින් වහන්සේ පැය භාගයක කාලයක් තුල වෙන පරියන්කයක තැන් දෙක ගොඩාක් කය කඩා වැටීම සිද්ධ වුණා. ගොඩාක් කල්පනා කිරීම. කය කඩා වැටීම ගොඩාක් සිද්ධ වුණා. ඉතින් හැබැයි දැන් හේතු වෙලා නෙමෙයි දින්නේ. හේතු වෙලා නෙමෙයි තාම කරන්නේ. වෙලා ඉන්නේ ස්වාමිනාස් එක එක ආකාරයට ඉදිරියට කය කඩා වැටෙනවා, පැත්තට කඩා වැටෙනවා. ඒක නතර කරන්න හැටියක් නෑ. ඔව්. එතකොට දෝලණය වෙන්න පටන් ගත්තා. හිත නැති ස්වභාවය ආයි ඇවිල්ලා කය හදන ස්වභාවය ඔහොම ඔහොම කීප වතාවක් කෙරි කෙරි තිබුණා. ඔව්. තිබිලා ඊට පස්සේ අන්තිම වතාවේ කයට ආහම ගැටීමක් ආවා. කයට ආවම ගැටුමක්. සිතේ ගැටීමක් ආවා. ඊට පස්සේ ගියේ නැහැ. ඒ ඒ ඒ ඒ ගැටීම දුර වෙලා නැහැටි බැලුවේ නැද්ද? ඒක සමහරවිට ඔය කෙලෙස් හරි වටිනව තෙන්දී. කියන්නේ ක්ලේශයක් ඇවිල්ලා හොඳට ඒක යන හැටි බලාගෙන ගියාම අන්න අතෙන්ට යන්න පුළුවන්. ඒ සම්නත්. ඒ වගේ උපක්‍රම දාන්න. ඒ කියන්නේ දැන් හොඳ හොඳ අරමුණක් තදට දැනුණාම ඒක දුරලා හැටි බලන්න. එතකොට ආයිත් නිකන් අර මේ අපි එක එක පැතිවල ගිහිල්ලා නිකන් අතරමං වෙලා ඉන්න වෙලාවේ ඔන්න ටක් ගාලා එනවා. අපිට තේරෙන්නේ නැහැ දැන් හරි තැනට දාගන්න. හැබැයි ඔන්න ටක් ගාලා මාකර ක්ලේශයක් මතුවෙනවා. ඒක ටිකක් ප්‍රබලව දැනෙනවා. අන්න ඒක පාවිච්චි කරන්න පුළුවන් දැන් මෙතෙන්ට එන්න. ඒකේ ඒකේ බලන්නේ ෂය වෙන පැත්ත. ඒකේ ෂය වීම හරහා ආයෙදෙන්ට එනවා. ඒ. සම්නන්ත ෂය වෙන පැත්ත බලනවා කියලා කියන්නේ පටන් ගන්න. මොකද ඒක ආවා නිකන් ඇවිල්ලා නිකන් මුකුත් ඒ දිහා අහුවෙන්නේ නැතුව පොඩ්ඩක් නිකන් මධ්‍යස්තව තේරුම් අරගනිමින් ඉඳද්දී ඔන්න ඒක අඩු වෙනවනේ දැන්. ඒක අඩු වෙන්න දීලා ඒ අඩු වෙන හැටි දිහා බලන් ඉන්නවා. ඈතින් අර උපේක්ෂාවෙන් බලාගෙන උපේක්ෂාවෙන් බලන් ඉන්නවා. බලාගෙන ඉඳලා අන්තිමට යනකම් බලන් ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඒක ඒක ඒකෙන් ඕනනම් ඒ ක්ලේශය හරහා කායිකව අපි තුමු වේදනාවක් හරි නැත්තම් මොන හරි හැඟීමක් ආව කියලා. නැත්තම් ඒකේ තියෙනවානේ මේ ප්‍රතිඵලයක්. ඕනම හිතට එන ක්ලේශයක රාගයක වෙන්න පුළුවන්, ද්වේෂයක වෙන්න පුළුවන්. ඒ හරහා කායික වෙනස්කමක් වෙනවනේ. එතෙන්ට හරි දාන්න පුළුවන්. ඒ ඒකට දාලා ඕනනම් ඒක ඒකේ හරහා යන්න පුළුවන්. නැත්තම් මේ සිතුවිල්ල සිතුවිල්ලත් දුර වෙලා යනවා. ඒ අපි පෝෂණය කරන්නේ ඒක ඒකේ තියෙන බලය බිඳීගෙන යනවා බිඳීගෙන යන එකත් එක්ක ඉන්නවා. ඒ සමිනස්. දැන් ඒ දෙවෙනි පරියන්කය නතර වුණා එතනින්. ඔව්. ඊට පස්සේ ස්වාමින් වහන්සේ හිටපු ගමන් මට තේරෙන්නේ කොහොමද විස්තර කරන්න කියලා. හැබැයි අර ඔබ්සර්ව් වුණා ගතියුත්තක් නැහැ කියලා. Mm-hmm. දෙපැත් ගතියුත්තක් නැහැ කියලා. Mm-hmm. Mm, ලෝක සත්වා කෙරෙහි ලොකු අනුකම්පාවක් ඇති වුණා. Mm-hmm. Uh, ඊට පස්සේ uh, නෑ ඉස්ලාම අනුකම්පාවට ඉස්සෙල්ලා අහිංසක භාවයක් ලොකු අහිංසක භාවයක් ඒක හිතුවද නැත්නම් දැනුණා නෑ නෑ නෑ හොඳයි හිතුවේ නෑ පොඩ්ඩක්වත් හිතුවේ නෑ ඔව් නිකන් එහෙම හැඟීමක් ආවා ලොකු හැඟීමක් මේ ඒක අයියෝ කියලා මේක <laughs> ස්වාමිනාස මේක විස්තර කරන්න බෑ මට නැගිටින්නත් බැරුව එතන හිටියා හොඳයි ඊට පස්සේ ලොකු අනුකම්පාවක් හොඳයි ඊට පස්සේ ස්වාමින්වහන්සේ කමටහනක් දුන්නා මෑණියන්ට මෛත්‍රිය කියලා. ඒක ඔළුවට ආවා එච්චර තමයි වගේ එකක් ඒක නම් මෙනෙහි කිරීමක් උනේ එහෙම වුණා එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ මම හිතන්නේ අද අන්තිම question and answer session එක වෙන්න ඇති සමහර වෙලාවට හෙට උදෙත් පොඩ්ඩක් ඕනනම් හෙට තියෙනවා මෙහෙම්මම කම්මටහන වඩනවද කොහොමද කරන්නේ ඕක දැන් යන්න දෙන්න. ඒකේ ගැටලුවක් නැහැ. ඒ කියන්නේ යන්න තියෙන ක්‍රමය ඕකයි මේ තව සක්මනේදී එදිනදා කටයුතු වලදී පුළුවන් තරම් සතිය දිනු කරන්නම වෙනවා. සතියෙන් ඉන්න බලන්න. ඒ ඒ කියන්නේ මේ සක්මනේ සක්මනේදී දැන් අද දැන් ඔක්කොම දැනුණා ඒ පැත්තට දාලා තියෙනවානේ සක්මන කරලා තියෙනවානේ ඒකෙදී Tamante විස්තර බලද්දි වෙහසක් දැනෙන්නේ නැද්ද? නෑ. දැනෙන්නේ නැහැ. ආ එහෙනම් තව එකකින් යන්න. එකකින් යන්න පුළුවන් ඒ කියන්නේ. ඒකෙන් පුළුවන් තරම් මේ කියන්නේ කලින් මේ නොතේරිච්ච දේවල් එහෙම නැත්නම් කලින් නොදකපු දේවල් බලන්න පොඩ්ඩක් නිකන් මේ කියන්නේ බලෙන්ම එහෙම නැත්නම් දරදඩු කරලා බලනව නෙමෙයි සැහැල්ලුවෙන් ඒ පොඩ්ඩක් නිකන් දැකලා දැන් අපි හුඟක් ආතතිගත කරලා මේක බලන්න ගියත් හිත බලන්නේ නැහැ. සැහැල්ලුවෙන් බලන්න ගියොත් අන්න හිතේ තියෙන ඒ සැහැල්ලු බව නිසාම යන් නොපෙනෙන දේවල් පේනවා. එහෙනම් ඒක ඒ විදිහට උත්සාහ කරන්න. සක්මනේදී. සක්මනේදී තව තව හොඳට හිත සියුම් සියුම් කරන්න. එතකොට අර දැන් දැන් අර යන සමාධි මට්ටමේ සමාධි මට්ටම ප්‍රබලයි. ප්‍රබලයි සතිය අඩුයි. ඒ නිසා මේ ඉඳන් කඩන් වැටෙනවා ඊළඟට මොනවා වුණාද කියලා තේරෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒක ඕක වෙන්න අරින්නම වෙනවා. වෙන්න ඇරලා ඕක තරණය කරන්න වෙනවා. ඒ මටත් හිතුණා කොහොමදත් ඒක හේතුවක් ඵලයක්නේ ස්වාමින් වහන්සේ ඒක යන්නම යන්න ඒ කියන්නේ ඕක ඒ කියන්නේ කාලයක් ඕක වෙවි වෙවි වෙවි යන්න දෙන්න වෙනවා නිකන් ඕන්නම් සක්මනේ දැන් අර විස්තර බලනට අමතරව ඕන්නම් නිකන් අරමුණු දිහා බැලුවාම ඇතුළට යනවද අරමුණු අස්සට ඒ කියන්නේ අපි තුමු ඇහැ ඇහැ අරගෙන සක්මන කරද්දී බාදයිද නෑ ස්වාමීන් වහන්සේ එහෙම බාධාවක් නැද්ද එහෙම බාධාවක් නැහැ එහෙමනම් පොඩ්ඩක් එහෙමත් කරන්න එහෙම නිකන් ඇස් දෙක කියන්නේ ඇහැ අරගෙන කියන්නේ පොඩ්ඩක් නිකන් වටපිට බලා බලා වගේ යනවා. අරමුණ නොදී. විවේකී භාවය අඩු කරන්නද? නෑ නෑ එහෙම එපා. එහෙම එකක් නෑ. කියන්නේ දැන් ටිකක් ටික දුරක් කරන්න අර හොඳට විස්තර බල බලා යනවා. ඊට පස්සේ බලන්න පුළුවන් නම් විස්තර බලන එක අතහැරලා දාලා ඒකෙත් අරමුණක් නොදී යන්න පුළුවන්ද කියලා. සක්මනේත්. අනවශ්‍ය විදිහට විස්තර බලන්න යන්නේ බලන්න යන්නේ නැතුව නිකන් ඔහේ විවේකීව යනවා. හැබැයි හොඳට සාමාන්‍ය විදිහටමයි යන්නේ. දැන් මේ සෑහෙන එහා තියෙන දේවල්. ඒ කියන්නේ ඊට පස්සෙත් ඕනනම් බලන්න පුළුවන්. ඔහේ වටේ නිකන් අර එහෙමත් යන්න පුළුවන් නම් ඔන්න වටපිටත් නිකන් පොඩ්ඩක් බල බලා යනවා. ඒත් අර බහින්නේ නැහැ. වෙන අරමුණකට බහින්නේ නැහැ. හිත ඉන්නවා අරමුණු වලට යන්නේ නැතුව. දැන් අර එක මහත් එක්ක ඒ ඒ ඒ සිද්ධිය වෙන්න ඕනේ. ඉතින් එතකොට අන්න හරි විවේකයි. ඒ කියන්නේ අර සෑහෙන සමබරතාවයක් තියෙනවා. නැත්තම් වෙන්නේ අපි අරමුණ හරහා කියන්නේ යාමත් අවශ්‍යයි. ඒ කියන්නේ සතියෙන් අතනට යද්දී අර මේකට සම්බන්ධ එක ඒත් එක්ක සංසන්දනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමාධියට සම්බන්ධ එක සංසන්දනය වෙන්නේ ඒක පොඩ්ඩක් මෙතෙන්දිත් මතු කරලා ගන්න පුළුවන්. අරමුණු නොදී. අරමුණු නොදී විවේකයෙන් යනවා. දැන් හැබැයි අර වගේ එකක් නෙමෙයි. S2 පියාගෙන යන සමාධිය නැහැ දැන්. S2 අරගෙනම නිකන් අරමුණු නොදී යනවා. එහෙන් බලන්න පොඩ්ඩක් උත්සාහ කළා. මේ ඔය අතර සෑහෙන කියන්නේ සමබරතාවයක් එන්න ඕනේ. සැහැණ බහුලීකృత හරහාම කිරීම හරහාම Tamanට ක්‍රම අහු වෙනවා. කියන්නේ දැන් හුඟක් කෙරෙන්න අරින්න. හුඟක් වෙහෙසිලා කරනව වෙනුවට දැන් භාවනාව කෙරෙන්න අරින්න. කොහොම සැහැල්ලුවෙන් කෙරෙන්න අරිනවා. ඉස්සර අපිටම ඔන්න මේ නිකන් අපි නීතියක් දාන් හිටියානම් ඔන්න පැය පහක් මම ඉඳගෙන භාවනා කරනවා කියලා. නීතියක් දාගෙන එහෙම කරන්න යන්න එපා දැන්. එහෙම එපා නිකන් Tamanට විවේකයක් අවශ්‍ය වුණාම ඒ දේ කරන්න. එහෙම දැන් කෙරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක ඉබේම අවශ්‍ය නැහැ කියලා හැඟෙනවා අර වෙලාවත් එක්ක ඝනදෙනුවක් නැහැ වගේ එකක්. අන්න හරි. ඒක තමයි දැන් ශරීරයම කියනවා. දැන් ඒක සතියෙන් පෙන්නලා දේවි. ආ දැන් මේ දේ මේ මට්ටමට ඇති. එතකොට නතර කරන්න අර ව්‍යායාම කළා මේ කාලේ කවර් කරන්න කරන්න යන්න බෑ. නෑ. ඔරලෝසුවත් එක්ක ඝනදෙනුවක් නැහැ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ධාතු මනසිකාරයයි මෛත්‍රියයි අවශ්‍යද? අවශ්‍ය නැහැ. ඔතන ඔහම යන්න තියෙන්නේ. ඕක ආයි පටලවන්න අවශ්‍ය නැහැ. ඔය ඔස්සේ යන්න පුළුවන්. එතකොට gederedi කරන්නත් ඕනේ මේ මේ විදිහටම යන්න. මේ මේ සමාධි මට්ටම දැනුවත්ව ඉන්න පුළුවන් තාක් මේක යන්න වෙනවා. ඒ කියන්නේ දැන් දැන් ඔය ලොකු සානාංශ එහෙම කියනවා මේ නින්දට අපි අවදි වෙන්න ඕනේ කියලා. ඒ වගේ දෙයක් තියෙනවා. නිකන් ඔය මේ මේකේ දැනුවත් බවකින් යන්න ඕනේ. අරමුණක් නැහැ. හැබැයි අපි දැනුවත්. එතන යනකම් යන්න. එතෙන්ට අවදි වෙනවා. මොකද්ද? අවදි වෙනවා. නෑ අවදි වෙනවා කියන්නේ දැන් දැන් තියෙන එතන අවදියක් නැහැ. ඔව්. දැන් එතන අවදියක් නැහැනේ. දැන් දැන් නිකන් නිදාගත්තා වගේනේ. නින්දක් ඒ කියන්නේ ඔය අතර පොඩි නින්දකුත් නෙමෙයි නින්දක් නොවෙනුත් නෙමෙයි ඒ වගේනේ නමුත් මෙතන දැන් කාලයක් යනකොට ඉතින් ඔතෙන් අරමුණකින් තොරව ඔහේ ඉන්න පුළුවන් ස්වභාවයකට යනවා ඒත් එක්ක ඉතින් යන්න ඕනේ වැඩි ඕවා ගැන හිතන්න යන්න එපා. වැඩේ කරගෙන යනකොට මේ ගාන්ට කියන්නේ සතියෙක හදලා දෙයි. හොඳයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඉවසීමෙන් යන්න. ඒ කියන්නේ එක පාට ශනික ප්‍රතිඵල නැත්තම් මේ මට්ටමට මේ කියලා එහෙම මොකුත් නැහැ. වැඩේ නිකන් සාමාන්‍ය විදිහට කරගෙන යන්න. සැහැල්ලුවෙන් කරගෙන යන්න. එතකොට ඕක හැදිලයි. කොහොමටත් හේතුවක් එනකම්. ඔව් ඔව්. හොඳයි හොඳයි. පෙරවන් සන්නයි. හොඳයි. එහෙනම් අද තියනද? ටොක් කරේ. ඔව්. එනවද? කරලා බලවද? ඔව්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. මේ ධාතු මනසිකාරය තවදුර කියන්නේ ඒක පැහැදිලිව මේ ආනාපාන සතියෙත් දැන් දා මෛත්‍රී භාවනාව කරලා මේ ආනාපාන සතිය චුට්ටක් වඩන්න ගත්තා. එතකොට අර වේදනාව චුට්ටක් මේව පහව ගියා. පහව ගියා. ඔව්. ඒ වුණාට මේ එතෙන්දි මට ධාතු මනසිකාරය මේ අර ඔබ වහන්සේ කියපු විදිහට කරගන්න අපහසු වුණා. ඔව්. ඉතින් ඒක තවදුරටත් පැහැදිලි කරන්න. නෑ, ඒ කියන්නේ මම කියන ක්‍රමේ මම කියන ක්‍රමේ මුකුත් ඒ කියන්නේ අපි නිකන් බලෙන් කරවන්නේ නැහැ. අපි කෙස් කෙස් දිහා කෙස් දිහාව දහන යොමු කළා මේක තදයි මේක පටවි ආහාරමේ එහෙම මුකුත් නැහැ. ආයොන්න සමට යොමු කරනවා මස් වලට යොමු කරනවා මේක සදයි ආහාරමේ කියලා. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. හරි සැහැල්ලුයි. දැන් කියන්නේ පිටමු දැන් ආනාපාන සතියෙන් දැන් මෛත්‍රී ටිකක් කළා ආනාපාන සතියට ආවම ආනාපාන සතියේ යම් වර්ධනයක් තේරෙනවද? එහෙම මම හිතුවේ නෑ අර ධාතු මනසිකාරයේ ඉඳගෙන ඉඳගෙන ඉන්නකොට ඒ දැනෙන දෙයට පටවි එහෙම එහෙම කියන්නේ අර ක්‍රමයට යන්න නම් හිතේ එකඟ බවක් අවශ්‍යයි. ඔව්. ආනාපාන සතියෙන් සෑහෙන නෑ මයි මෛත්‍රිය තරම් ආනාපාන සතිය එහෙම සමාධි තත්ත්වයක් නෑ. ඔව් කමන්නේ නැහැ. කියන්නේ මෛත්‍රිය ටිකක් කරලා ඒකෙන් අපිටම හිතේ එකඟ බවක් යම් පමණකට ආවට පස්සේ ඕන්නම් පොඩ්ඩක් ආනාපානය හරහා හිතේ තව එකඟ බවක් ඇති කරගන්න. තව දුරටත් එකඟ වෙනවා. දැන් අර හුස්ම ලොකුවට මේ ගොරෝසුට වැටහෙන එකක් නැහැ. සියුම්ම වැටහෙයි. ඒ සියුම් භාවයේ හිත පවත්වන්න. එකපාරට මේ අතෙන්ට යන්නත් අමාරුයි. මේ සියුම් භාවය තුළ හිත පවත්වන්න. මේක ආස්වාසයේ සියුම්බ දැනගන්නවා. ප්‍රස්වාසයත් සියුම්ම දැනගන්නවා. ඉතින් මෙහෙම මෙහෙම යනකොට ඔන්න අර ආස්වාස ප්‍රස්වාසයේ තියෙන සියුම් ලක්ෂණ එහෙම නැත්නම් ආස්වාසයේ මුල කොහොමද තේරෙන්නේ මැද කොටස කොහොමද තේරෙන්නේ අග කොටස කොහොමද තේරෙන්නේ ඊළඟ මේ දෙක අතර නිකන් හිඩසක් කොහොමද තේරෙන්නේ ප්‍රස්වාසයේ මුල කොටස තේරෙන්නේ කොහොමද මැද කොටස තේරෙන්නේ කොහොමද අග කොටස තේරෙන්නේ කොහොමද ආයි මේ දෙක අතර හිඩසක් කොහොමද තේරෙන්නේ මේ විදිහට පුළුවන් තරම් ආස්වාස ප්‍රස්වාසයේ තොරතුරු ගන්න බලන්න ඒ තුර හිත নিমগ্ন කරවන්න වැඩියෙන් ඒ කියන්නේ දැන් මෛත්‍රියෙන් ආවට දැන් ආනාපානයේත් යන්නේ එක්තරාන්දමකින් ඔය අරකට කිට්ටු දෙයක් ධාතු මනසිකාරයට කිට්ටු වෙලක් දැන් මෙතන වෙන්නේ. තාම හැබැයි ආස්වාසය ප්‍රාස්වාසය කියන හැඟීම තියෙනවා. හැබැයි දැන් බලනවා මේකේ කොහොමද ආස්වාසයේ මුල කොහොමද තේරුම් ගන්නෙ? කොහොමද මට දැනෙන්නේ? ප්‍රාස්වාසය දැනෙන්නේ කොහොමද? ඒ විදිහට ආස්වාසයේ මුල කොහොමද දැනෙන්නේ? මැද කොහොමද දැනෙන්නේ? අග කොහොමද දැනෙන්නේ කියලා පුළුවන් තරම් මේකෙන් එකඟ බවක් හදාගෙන තමයි ආතකට යන්න තියෙන්නේ. ඒක එකපාරට යන්න බෑ. ධාතු මනසිකාරය. ඔව්. ඒ ඒ මොකද ඒ එතන එතන යන්නේ ධාතුන්ගේ මූල ලක්ෂණ වලට. ඒකට යන්න නම් එක වෙච්ච يعني සාමාන්‍යයෙන් ඔය මේ කවුද මේ මහසිසාඩෝ සන්නන්ස එහෙමලා එහෙම කියන්නේ අඩුතරමින් උපචාර සමාධි මට්ටමක්වත් අවශ්‍යයි කියලා. ඒ හින්දා මේ පොඩ්ඩක් කියන්නේ දැම්ම එකපාරට එතෙන්ට යන්න කලබල වෙන්න අවශ්‍ය නැහැ. ධාතු මනස්කාරය කරන්න ඕනේ මට කියලා කලබල වෙන්නේ නැතුව ආනාපානය ඔස්සේ ආනාපානයි මෛත්‍රයයි භාවිතා කළා හිත තව එකඟ කරගන්න. සමාධි ලක්ෂණය දියුණු කරගන්න. ඊට පස්සේ අතෙන්ට දාගන්න පුළුවන්. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි. ඔව්. ස්වාමීන් වහන්සේ හිත අපි කාලසටහනේ සුදු වෙනස්කමක් කරන නිසා උදේ අතයිතියට ස්වාමින් වහන්සේ මේ වැඩසටහන මෙහිම සඳහා පැමිණෙනවා කියලා අපි අපේක්ෂා කරනවා ගෞරවය. හොඳයි. මම මේ මම හිතන්න පුළුවන් වෙයි උදේ පොඩ්ඩක් උදේ එතන එහෙ වැඩක් තියෙනවා මම එහෙමනොත් ඒක පොඩ්ඩක් කල් දාලා වගේ මක් කරේ බලමු. දැන් ස්වාමීන්ට ටික පොඩ්ඩක් පරක් වුණාට ප්‍රශ්නයක් නැහැ. ස්වාමීන්ට පින්න පාත්‍රයට යන්න ඕන. අන්න ඒකයි. එතනයි පොඩි මේ මේකක් තියෙන්නේ. ඒ කියන්නේ මට කොහොමත් 10ට 5ක් වගේ තියා නවත්තන්න වෙනවා. ඉතින් වෙලා යන්නේ හිතන්නේ බොහොම කෙටියෙන් තමයි කියන්නේ. හොඳයි හොඳයි. හොඳයි. එහෙනම් හොඳයි අදත් අපි පැයකුත් විනාඩි 15ක වගේ වෙලාවක් ධර්ම සාකච්ඡා වාරයක නිරත වෙලා තිනවා. ඒ වගේම මේ පිඟුතුන් සියලු දෙනාම ඉතින් හැකි උත්සාහයෙන් තමන්ගේ බණ භාවනා කටයුතු නිරත වුණා. මේ විදිහට අපි අද දවස පුරා රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති අසන්න සත්වයෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සාවබෝධය පිණිසම මේ කුසල් ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු